අවසරයි ස්වාමීන් වහන්ස අද දවසේදීත් අපි සුපුරුදු රාත්‍රී සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ අදත් අපේ පින්වත් අවසරයි නම කියන්න පූජ්‍ය පාද කුකුල්පනි සුදස්සි ස්වාමීන් වහන්සේ අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නවා අපි තාම මෙත් සිතින් ස්වාමීන් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අවසරයි ස්වාමීන් වහන්සේ සුපුරුදු ධර්ම සාකච්ඡාව සහ ධර්ම දේශනය සඳහා ඔබ වහන්සේට මෙසිතින් ආරාධනා කරනවා. ඊරුවන් සරණයි හැම දිනාටම අද දවසේ කාලයකට පස්සේ අපේ අනුරුද්ධ හාමුදුරුවන්ටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබීම පිළිබඳව අපි විශේෂයෙන්ම සතුටු වෙනවා. උන්වහන්සේ පහුගිය කාලවල විටින් විට තමන් වහන්සේගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා භාවනා වැඩසටහන් වල යෙදීමත් ඒ වගේම අන් බොහෝ දෙනාගේ ආධ්‍යාත්මික සුභසිද්ධිය සඳහා භාවනා වැඩසටහන් කරවීම කියන මේ කරුණවල නිරත වෙලා සිටි නිසා උන්වහන්සේට සති කිහිපයක්ම සහභාගී වෙන්නට අවකාශ ලැබුණ නැහැ. ඉතින් අද දවසේ උන්වහන්සේගේ වැඩම කිරීම අපි බොහොම අගේ කොට සලකනවා. අද අපට සාකච්ඡාවේ નિયમિત කොටස මජ්ක්‍ධිම නිකායෙහි මූල පණ්ණාසකේ සබ්බාසව සූත්‍රය දෙවන සූත්‍රය සබ්බාසව සූත්‍රය අසුරු කොටගෙන අපි දැන් සති පහක් මුළුල්ලේම සාකච්ඡා කරන්නේ කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාව යටතේ සබ්බාසව සූත්‍රයේ දැක්වෙන ආශ්‍රව ධර්ම දුරු කිරීමට උපකාර වෙන එහෙම නැත්නම් උපයෝගී කරගත හැකි කරුණු හතක් ඒ සූත්‍රයේ දැක්වෙනවා. එතකොට ඒ කාරණා වලින් අපි කරුණු දෙකක් මේ වෙනකොට සම්පූර්ණයෙන් කතා බහ කරලා නිමාවටපත් කරලා තියෙනවා. අත්තිභික්කවේ ආසවා දස්සනා පහද පහතබ්බා කියන පළමු කාරණය. සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම සහ ඒ දර්ශනය අවදි කරගන්නේ කොහොමද ඊට අදාළ කාරණා අපි දිගින් දිගට සාකච්ඡා කළා. ඒ වගේම දෙවන කාරණේ තමයි අත්ති ආසව සංවරා පහතබ්බ සති සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පිළිබඳව අපි පසුගිය සතියේ කතා කළා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන තුන්වෙනි කාරණය අත්ති ආසව පටිසේවනා පහතබ්බ ප්‍රත්‍යවේක්ෂාවෙන් හිවත් ඥාන සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පිළිපදව. එතකොට අපි සබ්බාසව සූත්‍රයේ හඳුන්වා දෙන මුල්ම සාකච්ඡාවලදී පැහැදිලි කළා මේ සූත්‍රයේ මුලින්ම තථාගතයන් වහන්සේ දක්වන්නේ සබ්බාසව සංවර පරයය. සියලුම ආශ්‍රව ධර්මයන් සංවර කිරීමේ පරයය දේශනා කරනවා කියන ආකාරයෙන් තමයි තථාගතයන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ. එතකොට එතන සංවරයයි කියලා කිව්වේ මොකද්ද කියලා අපි පැහැදිලි කරගත්තා. සති සංවරය, ඥාන සංවරය, ශාන්ති සංවරය, සීල සංවරය සහ වීර්‍ය සංවරය කියලා ආකාර පහකින් මේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ ක්‍රම සංවර නමින් බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වනවා. ඒතර සංවරයයි කියලා කිව්වේ ශික්ෂණය කිරීම එහෙම නැත්නම් අවම කිරීම ප්‍රහාණය කිරීම මතු නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කිරීම මේ සියල්ලක්ම මෙතන සංවර කියන අර්ථයෙන් දැක්වෙනවා. එතකොට අද දවසේ අපි කතා කරන්නට යන මේ තුන්වැනි කාරණය පටිසේවනා පහතබ්බා. එතකොට ඇතැම් ආශ්‍රව ධර්ම පවතිනවා ප්‍රත්‍යවේක්ෂා නුවණින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම. එතකොට ඒ කොටස තමයි ඥාන සංවරයේ හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව අවදි කරලා ප්‍රහාණය කළ යුතු කෙලස් ධර්ම. දැන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී අපි මීට පෙරත් සිහිපත් කළා අපිට විශේෂයෙන්ම උත්පත්ති සිතේ ප්‍රඥාව පැවතීම අපිට මේ කාර්යයේදී ප්‍රධාන වැදගත්ම සාධකයක් වෙනවා. ඒ කියන්නේ පෙර භවයේ මිය පරලෝ යනකොට ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහිපත් කරගන්නට පුළුවන් වුණා නම් එහෙම නැත්නම් තවත් වචනකින් එක හඳුන්වනවා ත්‍රි හේතුක කුසලයක්. අලෝභ, ద్వේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනම යෙදුණු කුසලයක් අපට සිහිපත් වුණා නම් තමයි මේ භවයේ පළමු සිත ප්‍රතිසන්දසිත ඥාන සංප්‍රයුක්තව ත්‍රි හේතුක උත්පත්ති ලබන්නේ. එතකොට මේ උත්පත්ති ප්‍රඥාව අපට මෙහිදී විශේෂයෙන් වැදගත් වෙනවා. හැබැයි අපි නැවත නැවත අවධාරණය කරන ඊළඟ කාරණේ තමයි බුද්ධ දේශනාවට අනුව අපට උත්පත්ති ප්‍රඥාව තිබුණු පමණටම අපි ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ ප්‍රඥාව අපි නැවත නැවත අවදි කරන්නට ඕන සති සම්පජඤ්ඤයෙන් යුක්තව. එහෙම අවදි කලේ නැතිනම් අපි උත්පත්තියෙන් ලබාගත්තු ප්‍රඥාව උනත් යටපත් වෙන්නට පුළුවන්. හැකිලී යන්නට පුළුවන් ආවරණය වෙන්නට පුළුවන් ඊට ඕනෑ තරම් සාධක අපි පැහැදිලි කරලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම නිවන් අවබෝධ කරන්නට හැකියාව තිබිලා ඒවා නැති කරගත්තු චරිත අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා විශේෂයෙන්ම මහදන සිටු පුත්‍රයා ගත්තාම ඉභවේ රහත් වෙන්නට තරම් ශක්තිය තිබුණා. ඒ කියන්නේ උත්පත්ති ප්‍රඥාව තිබුණා. සසරේ පුහුණු කරලා තිබුණා. හැබැයි මේ භවයේ මතු කරගත්තේ නැහැ. පාප මිත්‍ර ඇසුරත් එක්කලා අයෝනිසෝ මනසිකාරයත් එක්ක. ඊළඟට අජාසත්ත කුමාරයා ගත්තාම පාප මිත්‍ර ඇසුර නිසා තමන්ට මේ භවයේ සෝවාන් වෙන්නට තරම් තිබුණු ශක්තිය, ඉපත්තියෙන් ගෙනාපු ඥාන සංප්‍රයුක්ත බව, සාංශාරික පුහුණුව ඒ ටික මතු කර ගන්නට සමත් උනේ නැහැ. පාප මිත්‍ර ඇසුර නිසා ඒ වගේම අයෝනිසෝ මානසිකාරයෙන් පීතෘ ඝාතනයට පෙළඹුණු නිසා. ඊළඟට දේවදත්ත හාමුදුරුව ගත්තාම උන්වහන්සේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ. ඒ මොකද ධාන අභිඥා උපදවා ගන්නට පුළුවන් වුණා. ධාන සහ අභිඥා උපදවන්නට නම් ඒ භවයේ ඥාන සම්ප්‍රයුක්ත උත්පත්තියක් ලැබලා තියෙනවා. මාර්ගඵල පමණක් නෙමේ ධාන අභිඥා වලටත් ඒ ඥාන සම්ප්‍රයුක්ත බව වැදගත් වෙනවා. උත්පත්ති සිතේ පවතින ඥාන සම්ප්‍රයුක්ත බව. එතකොට දේවදත්ත හාමුදුරුව ගත්තාම උන්වහන්සේත් එතකොට ඥාන සම්ප්‍රයුක්ත උත්පත්තියක් ලැබලා තිබුණා. නමුත් අර සාංශාරික වශයෙන් තථාගතයන් වහන්සේ සමග ඇති කරගත්තු ගැටීම වෛරය මතු කරගෙන අයෝනිසෝ මානසිකාරයෙන් ක්‍රියාත්මක වුණා විනා යෝනිසෝ මානසිකාරයෙන් ඒවා පිළිබඳව නුවණින් කල්පනා කළේ නැහැ. ඒකට මෙන්න මේ විදිහට අපට පේනවා උත්පත්ති ප්‍රඥාව තිබුණු පමණටම කෙනෙකුට ඥානය අවදි වෙන්නේ නැහැ. ඒක නැවත නැවත මතු කරන්නට ඕනේ. ඒ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ අර අන්තෝ ජටා බහි ජටා කියලා එක්තරා దేవතාවෙක් අහන ප්‍රශ්නයට පිළිතුරු දීම් වශයෙන් දේශනා කරන ගාථාවේදී අවස්ථා තුනකදීම ප්‍රඥාව ගැන මතු කරනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. එතන සපඤ්ඤ කියලා කියන්නේ ප්‍රඥාවන්තය. ඊළඟට චිත්තං පඤ්ඤංච භාවයක්. එතන පඤ්ඤං කියලා කියන්නේ ප්‍රඥාව. ඊළඟට ආතාපි නිපකෝ භික්ඛු. එතන නිපක කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට අන්න ඒ විදිහේ කෙනෙක් තමයි සෝ ඉමං විජටේ ජට මේ කෙලෙස් අවුල මේ කෙලෙස් ගැට ගැහිම ලිහා දමන්නට සමත් වෙන්නේ මෙන්න මේ බඳු කෙනෙක්. එතකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ උත්පත්ති ප්‍රඥාව ඇති තැනැත්තා යම්කිසි සීල ප්‍රතිපත්තියක මූලික වශයෙන් පිළිටන්නට ඕන. ඊළඟට චිත්තම් පඤ්ඤංච භාවයක් සමත විපස්සනා භාවනාවන් ප්‍රගුණ කරන්න ඕන. ඒ කියන්නේ සිත සහ ප්‍රඥාව වඩවන්නට ඕන. ඒතර ප්‍රඥාව වඩවනවා කියලා එතන අදහස් කරන්නේ විදර්ශනා ප්‍රඥාව. ඒතර උත්පත්ති ප්‍රඥාව තියෙන්නට ඕන. ඒ වගේම විදර්ශනා ප්‍රඥාව අවදි කරන්න ඕන. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ නාම රූප ධර්ම විමර්ශනය කරමින් ඒ තනත්තාගේ විදර්ශනා ප්‍රඥාව අවදි කරන්න. ඊළඟට ආතාපි නිපකෝ බික්කු ආතාපි කිව්වේ කෙලස් තවන වීරයත්ව නිපක කියලා කිව්වේ එතන ප්‍රඥාව. එතකොට ඒ කියන්නේ කවර ප්‍රඥාවක්ද? විමසිලිමත් ප්‍රඥාව. කරන කියන කාරණා පිළිබඳව දැඩි වීරෙන් ක්‍රියාත්මක වෙන්නටත් ඕන. හැබැයි විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන මේවා කුමක් සඳහාද කරන්නේ? කුමක්ද මේකේ පරමාර්ථය? මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ? අර විදර්ශනා භාවනාවේදී දක්වන්නේ සම්පජඤ්ඤ කාණ්ඩය. ඒ සම්පජඤ්ඤ කාණ්ඩයේදී චතු සම්පජඤ්ඤයක් දක්වනවා. එතකොට එතන අපි කරන කියන දේවල් පිළිබඳව අර්ථය දැනගෙන සාර්ථක එහි සාර්ථක භාවය ඊළඟට සප්පාය භාවය කියන්නේ තමන් එහි නිවැරදිව සිහිය පවත්වාගෙන ඉන්නවා. ඒ විදිහට ඒ පිළිබඳව සිතා බැලිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ගෝචර ඒක සුදුසුද නුසුදුසුද කියන බව. මේ විදිහට විමසා බලනවා වගේම අසම්මෝහ සම්පජාඤ්ඤය කියලා එතන දක්වන්නේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ සම්මත සංකල්ප වලින් ඔබට ගිහිල්ලා ස්කන්ධ ධාතු ආයතන වශයෙන් සත්‍යයක් පුද්ගලයක් නැති බව දකිමින් මේ ලෝකය ඇසුරු කිරීම ඉරියව් පැවැත්වීම. එතකොට යම්කිසි ක්‍රියාවක් කරනකොට ඒකේ සාර්ථක අසාර්ථක බව ඒකෙන් කරන්න යන කුමක්ද ප්‍රතිඵලය මොකක්ද කියලා හරියට විමසා බලන්නට ඕන ඒක මේ අවස්ථාවට යෝග්‍ය නැද්ද කියලා යෝග්‍යද නැද්ද කියලා විමසා බලන්න ඕන. ඒ වගේම තමන් ඒ තුල සිහිබුද්ධියෙන්ද යෙදෙන්නේ කියලා විමසා බලන්නට ඕන. ඒ වගේම එතන සත්පුද්ගල වශයෙන් තණ්හා මාන දික්ටි වශයෙන් ප්‍රපංච ගොඩ නැගෙන්නේ නැතුව උපාදාන කරන්නේ නැතුව දක්ෂ වෙන්නට ඕන. මෙතන සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ තත්වයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියන බව නුවණින් දකිමින් ඒ ක්‍රියාව කරන්නට. එතකොට අන්න එහෙම වෙනකොට තමයි අර ප්‍රඥාව අවදි වෙන්නේ. විදර්ශනා ප්‍රඥාව අවදි වෙන්නේත් එතකොටයි. ඒ වගේම අර නිපක විමසිලිමත් ප්‍රඥාව අවදි වෙන්නේත් එතකොටයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රයේදී දේශනා කරන්නේ අපේ සිතේ දීර්ඝ කාලයක් පළපදියම් වෙලා තියෙන තහවුරු වෙලා තියෙන මේ ක්ලේශ ධර්ම ආශ්‍රව ධර්ම දුරු කරන එක පහසු ක්‍රියාවක් නෙමෙයි ඒකට උත්පත්ති ප්‍රඥාව තියෙනටත් ඕන ඒ වගේම ඒ ප්‍රඥාව නැවත නැවත භාවිතයට ගන්නටත් ඕන ප්‍රත්‍යවේක්ෂාව තුලින් විශේෂයෙන් ප්‍රත්‍යවේක්ෂාව තුලින් විමසා බලන්නේ හේතුඵල වශයෙන් අන්‍යෝන්‍ය පවතින සම්බන්ධතාවය තමයි ප්‍රධාන වශයෙන් ප්‍රත්‍යවේක්ෂාවෙන් විමසා බලන්න. එතකොට ත්‍රිලක්ෂණ ධර්මත් විමසා බලන්නට පුළුවන්. නමුත් ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ආදී විමසා බලන අවස්ථා හුඟක් වෙලාවට දක්වන්නේ විදර්ශනා ප්‍රඥාව හැටියට. මේ ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ කාරණේට අදාළ සාධක. එතකොට අවෙක්ඛති කියලා කියන්නේ විමසලා බලනවා. එතකොට අදාළ සාධක තියද නැද්ද ඊළඟට ඒ සාධක වලින් ගොඩනගන්නට යන ප්‍රතිඵලය කුමක්ද? එතකොට එතන තනිකරම අර යෝනිසෝ මනසිකාරයයි කියන අදහස තමයි එතන ප්‍රධාන වශයෙන්ම ප්‍රත්‍යවේක්ෂාව තුළ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ දෛනික ජීවිතේ පවත්වනකොට හැම විටම අපට ප්‍රත්‍යවේක්ෂණය වැදගත් වෙනවා කුමක් නිසාද අපි කරන කියන දේවල් වල අර්ථය සහ ඒ අර්ථය සඵල වෙන්නට අපි අදාළ සාධකද ගොඩනගන්නේ. එහෙම නැත්නම් මේ සාධක වලින් අවශ්‍ය ඵලයක්ද නිර්මාණය වෙන්නේ. මේ හේතුඵල සම්බන්ධය පිළිබඳව නිතර නිතර විමසා බැලීම වැදගත් වෙනවා. දැන් එතකොට තථාගතයන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රයේ තුන්වැනි කාරණේ හැටියට පටිසේවනා පහතබ්බා ප්‍රත්‍යවේක්ෂණේ එහෙම නැත්නම් ඥාන සංවරයේ දුරු කළ යුතු ආශ්‍රව ධර්ම කියලා ප්‍රධාන වශයෙන් මෙහිදී දක්වන්නේ සිව්පස්ස පරිභෝජනය පිළිබඳව. එහෙම නැත්නම් ගිහි භවතුන්ගේ හැටියට කියනවා නම් මූලික අවශ්‍යතා සම්බන්ධව අපි පිළිපැදිය යුතු ආකාරය. ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒ මොකද දැන් සාමාන්‍යයෙන් අපිට බොහෝ දේවල් අත්හරින්මින් යන්නට පුළුවන් මේ නිර්වාණගාමිනී මාර්ගයේදී එවැනි નિසරු බව දැනගෙන දැනගෙන අනුක්‍රමයෙන් අතහරින්නට පුළුවන්. Tamanට ප්‍රඥාව අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට දේවල් වල නිස්සාරත්වයේ තේරුම් අරගෙන ඒවා දුරු කරන්නට පුළුවන්. නමුත් අපට කොතෙක් ප්‍රඥාව වැඩුණත් අයින් කරන්නට බැරි අතහරින්නට බැරි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ප්‍රඥාව වැඩිලා නෙමෙයි සියලු කෙලසුන් නැසුවත් ඒ ටික අතහරින්නට බෑ. ඒ කියන්නේ අල්ලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඒවා ජීවිතය පවත්වාගෙන යන්නට නඩත්තු කරගෙන යන්නට පවතින මූලික අවශ්‍යතා. එතකොට ඒ මොනවද? ආහාර, නිවාස, ඇඳුම් සහ සෞඛ්‍ය පහසුකම්. එතකොට මේ ටික රහත් උනත් උන්වහන්සේට බැහැර කරන්න බෑ. සම්මා සම්බුද්ධත්වයටපත් උනත් උන්වහන්සේලාටත් මේවා નિසරු දේවල් කියලා ආහාර නොගෙන ගානෙන් නොවනදා ඉන්නට බෑ බුදුරජාණන් වහන්සේටවත් රහතන් වහන්සේට. එතකොට බුදු උනත් රහත් උනත් උන්වහන්සේලාට ඇඳුම ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ හැටියට කියනකොට සිවුර උන්වහන්සේලාට ඒක බැහැර කරන්න බෑ මේවා අවශ්‍ය දේවල් නෙමෙයි. ඉතින් මේ මේ තේරුමක් නැහැ. එහෙම කියලා උන්වහන්සේට මේ ලැජ්ජා ඇතිවන තැන් වසා ගන්න සීතෝෂ්ණ වළක්වාගෙන මේ කය නඩත්තු කරගන්නට උපකාර වෙන මේ වස්ත්‍රය කියන එක උන්වහන්සේලාට ඒක බැහැර කරන්න බෑ. ඒ වගේම වාසස්ථාන යම්කිසි සමාජ සම්මත ක්‍රමයකට Tamanට ඍතු විපර්යාසයන්ගෙන් ආරක්ෂා වෙලා අවැසි සුලං වලින් සීතෝෂ්ණ ආදීන් ආරක්ෂා වෙලා සතුන් සර්පෙන්ගෙන් ආරක්ෂා වෙලා Tamanට මේ කය නඩත්තු කරන්න සුදුසු තැනක්. එතකොට ඒක උන්වහන්සේලාට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සෞඛ්‍ය පහසුකම් රෝගී වුණොත් යම්කිසි ප්‍රතිකාරයක් කරලා මේ කය නඩත්තු කරනවා කියන එක රහත් උනත් බුදු උනත් උන්වහන්සේලාට සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නැහැ. උන්වහන්සේලා ඒ කාරණේ සම්පූර්ණයෙන්ම බැහැර කරන්නේ නැහැ. කොහොමත් නිසාද? දැන් අරහත්ත්වයටපත් වුණාට පස්සේ එහෙම නැත්නම් බුද්ධත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේලාගේ ආයුෂ අවසාන නම් ඒ ආයුෂ සංස්කාරය අතහරින්නට සූදානම් නම් එතනින් එහාට ප්‍රතිකාර කරමින් මේ කය නඩත්තු කරන්න යන්නේ නැහැ. හැබැයි රහත් උනත් බුදු උනත් උන්වහන්සේලාගේ තවම ආයු කාලය පවතිනවා නම් අකාල ජීවිතය විනාශ කරගන්නට මේ ඖෂධ වර්ජනය කරලා ප්‍රතිකාර නොකර එහෙම කටයුතු කරන්නේ රහත් උනා. එතකොට අරහත්ත්වයට තවමපත් වෙලා නැතිනම් තව මාර්ගඵල අවබෝධ කරලා නැත්නම් අපිට කරන්න ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා අපි කය රැක ගන්නට ඕන. එතකොට අරහත්ත්වයටපත් වුණාට පස්සේ කල කෘත්‍ය නිමාවටපත් කරලා තියෙනවා. නමුත් මේ සංස්කාර ධර්මයන්ට බලපෑම් නොකොට හේතුඵල ක්‍රියාවලිය ඒ ආකාරයෙන් ගලාගෙන යන්නට උන්වහන්සේලා ඉඩහරිනවා. ඒක තමන්ගේ ප්‍රයෝජනය සඳහා නෙමෙයි ලෝක සත්‍යයේ යහපත පිණිසත් සෝබා දහමේ ක්‍රියාකාරීත්වයට බාධා නොකිරීම වශයෙන්. දැන් එතකොට මේ කවර පදනමක් ගත්තා වුණත් ප්‍රතඥයාටත් මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේටත් රහතන් වහන්සේටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් මේ කොයි කාටවත් ජීවිතය කියන්නේ මේ කය පවත්වන මූලික අවශ්‍යතා කියන ඒවා බැහැර කරන්නට පුළුවන් දේවල් නෙමෙයි. එතකොට දැන් මේ ටික පවත්වන්නට ඕන කියලා යම්කිසි කෙනෙක් ඒව ඇලිලා ගැලිලා දැන් කය පැවැත්වීම සඳහා තියෙන මේ අවශ්‍යතා හැඟීම් වශයෙන් භුක්ති විඳිනවා නම් තෘෂ්ණා මූලිකව භුක්ති විඳිනවා නම් ඒ ඒවාහි මුසපත් වෙනවා නම් ඒ තනත්තාගේ කෙලස් වැඩෙනවා එතකොට ඒ තනත්තා අවශ්‍යතා පරයා හැඟීම් වලට වහල් වෙනවා ඒක හඳුන්වන්නේ කාම සුකල්ලිකාන යෝගයයි කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීමෙහි ලොල් වෙලා. එතකොට මේ මේ දේවල් තියෙන්නේ ඉන්ද්‍රිය පිනවන්නට නෙමෙයි මේවා තියෙන්නේ කය නඩත්තු කරගන්නට. කය පවත්වන්නට. ඒ කය නඩත්තු කරන්නේ කුමක් සඳහාද? ಗುಣධම් වඩා ගැනීමේ සසර ගමනින් එතර වීමේ අවශ්‍යතාවය සඳහා. එතකොට යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් දැන් මේවා අත්‍යවශ්‍ය වුණාට ඒවා පවත්වන්න ගියාම ඒ නිසා කෙලස් වැඩෙනවා. දැන් අපි සිහිපත් කළා අනිත් බොහෝ දේවල් අපට අතහරිමින් අතහරිමින් යන්නට පුළුවන්. හැබැයි මේ මූලික අවශ්‍යතා ටික ගිහියාටවත් පැවිද්දාටවත් අතහරින්නට බෑ. ඒක බැහැර කරන්නට බෑ. නමුත් යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේවා නිසා තමයි කෙලස් වැඩෙන්නේ. මේ ආහාර පාන නිසා සත්වයාගේ බොහෝ කෙලස් වැඩෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට පරාජිකා ශික්ෂා පද හතරක් දේශනා කරලා තිනවා පරාජිකා කියලා කියන්නේ සම්පූර්ණ උපසම්පදාව නැති වෙන මේ භික්ෂු සංස්ථාවෙහි සමාජිකත්වයේ සම්පූර්ණයෙන් අහෝසි වෙන කාරණා හතරක් දක්වලා තියෙනවා. පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් පැනවිය යුත්තේ මේ ආහාරය සම්බන්ධවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා නමුත් උන්වහන්සේ එහෙම ශික්ෂාවක් පනවන්නේ නැහැ. කුමක් නිසාද? සබ්බේ සත්තා ආහාරට්ඨිතකම් මේ සියලු සත්වෝ ආහාරයෙන් යැපෙන නිසා. එතකොට මේ තරම්ම කෙලස් වැඩෙන කාරණයක් තමයි ආහාරය කියලා කියන්නේ. දැන් අපි එක සාමාන්‍යයෙන් අත්දැකීමෙන් දන්නවා කොයිතරම් කොයිතරම් අපි ජීවිතේ පැවැත්වීමේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ආහාර අනුභව කරන්නට සැලසුම් කරගත්තා වුණත් ඒ ටික බත්පත හැටියට බෙදාගෙන අවශ්‍ය ව්‍යංජන සමග අනලා අපේ බත් පිඩක් හැටියට කටේ තිබ්බහම දිවට එහි රසය දැනුණු ගමන්ම එතනින් එහාට අර ආහාරයේ මූලික අවශ්‍යතාවය කියන තැන අමතක වෙලා ගිහිල්ලා අර ප්‍රියමනාප දේ ආස්වාදනීය දේ රසවත් දේ කැමති දේ භුක්ති විඳීමට බොහෝ විට පෙළඹෙන ගතියක් මේ ප්‍රතඥ මනසේ තියෙනවා ඒ නිසා තමයි සමහර වෙලාවට සමහර දේවල් තමන්ගේ රෝග පීඩාවලට යෝග්‍ය නැහැ. ඒවා නිසා ලෙඩ රෝග බහුල වෙනවා. ඒවා නිසා තමන්ගේ කය දුර්වල වෙනවා. ආශ අඩු වෙනවා. ඉක්මනින් මිය යන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ බව තමන් හොඳ ආකාරව දන්නවා. දන්නවා වුණත් ඒක වෛද්‍යවරුන් විසින් දැනුවත් කරලා තිබුණා වුණත් සමහර වෙලාවට ඒ සීමා මායිම් ගැන සැලකීමක් නැහැ. කමක් නැහැ මේක ඉතින් හැමදාම අනුභව කරන්නේ නැහැනේ. අද ටිකක් වැඩිපුර වළඳලා අනුභව කරලා ඒකට තව බෙහෙත් පෙත්තක් වැඩිපුර බොනවා. එතකොට එහෙම නැත්නම් ඒකට වැඩිපුර අර එන්නතෙහි මාත්‍රාව තව පොඩ්ඩක් වැඩි කරනවා. එතකොට දැන් හොඳටම දන්නවා මේකෙන් මේ අනතුර සිද්ධ වෙනවා මේ හානිය සිද්ධ වෙනවා එහෙම සිද්ධ වෙනවා කියලා දැන දැනත් මොකටද මේ ඒක අනුභව කරන්නේ? අර අවශ්‍යතාවය කියන තැන රැඳෙන්න බැරුව ඒ සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා හැඟීම් වලට වහල් වෙනවා. දැන් මේ හැඟීම් වලට වහල් වෙන තැනට එනකොට එතන කාම සුකල්ලිකානුയോഗයයි. එතන නිර්වාණගාමිනී මාර්ගයට ප්‍රතිවිරුද්ධ පැත්තකට අපි නොදැනුවත්වම ඇද වැටෙනවා. දැන් මේ ඉන්ද්‍රයන් පිනවන්නට ඒ කාම සුඛේහි ලොල් වෙලා. ඒතර කාම සුඛේ කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් අපේක්ෂා කරන දේවල්. ඉන්ද්‍රයන්ගෙන් කැමති වෙන දේවල්. ඇසින් දකින්නට කැමති කනින් අහන්නට කැමති නාසයෙන් ආග්‍රහණය කරන්නට කැමති දිවෙන් රස විඳින්නට කැමති කයින් ස්පර්ශ කරන්න කැමති එතකොට මනසින් අරමුණු කරන්නට විඳින්නට කැමතිද? එතකොට මේවා තමයි කාම කියලා කියන්නේ. ඒ ඒ අතරින් මේ පංචේන්ද්‍රයන්ගෙන් විඳින්නට කැමති භෞතික ලෝකය පංචකාමයේ හැටියට හඳුන්වනවා. එය තමයි වඩාම බලවත් වෙන්නේ. එතන ක්ලේශකාමයයි වස්තුකාමයයි කියන දෙපැත්තම මතුවෙනවා මේ පංචකාමයේ සම්බන්ධ. එතකොට දැන් මේ විදිහට ආහාරය පාදක කොටගෙන ආහාරය දීපවත්වන්නට අත්‍යවශ්‍යයි ගිහියාටත් පැවිද්දාටත් ඒ වගේම ප්‍රතඥයාටත් ආර්යයන් වහන්සේටත් රහතන් වහන්සේටත් හැම දිනාටම ආහාරය අවශ්‍යතාවය. හැබැයි අවශ්‍යතාවය කියන සීමාවෙන් ඔබට ගිහිල්ලා හැඟීම් වලට වහල් වීම කියන තැනට එනකොට ඒ තැනත්තා මූලික සීමාවන්ගෙන් ඔබට ගිහිල්ලා කෙලස් දුරු කිරීම සඳහා පැවැත්විය යුතු මේ ප්‍රතිපදාව වෙනුවට කෙලස් වර්ධනය කරන ප්‍රතිපදාවකට ඒතනත්ත નિરાයාසයෙන්ම යොමු වෙනවා. ඒතර මේක තමයි මේ මේ කෙලස් සහිත සත්වයාගේ තියෙන දුර්වලකම. ඊළඟට දැන් නිවාස අවශ්‍යයි. නිවාස අවශ්‍ය වුණාට ඒ අවශ්‍යතාවය පරයා ගිහිල්ලා හැංගීම් වලට වහල් වෙනවා. අරයාගේ වගේ ගයක් හදන්න, මෙයාගේ වගේ ගයක් හදන්න, තට්ටු කීපයක ගයක් හදන්න. එතකොට මහේශාක්‍ය මට්ටමේ ගයක් හදන්න. එතකොට දැන් අපිට මතක් වෙන්නේ නැහැ සමහර වෙලාවට දැන් මොකක් සඳහාද මේ ගේ හදන්නේ. අපි දන්න තැන් තියනවා. ඒ විදිහට විශාල විදිහට සැලසුම් කළා. ඒකට මුදලුත් තියෙනවා. මුදල් තියෙන නිසා ඒ විදිහට සකස් කරලා තියෙනවා. නිකන් හොරමරකම් කරලා නෙමෙයි. ඉතින් Tamanට මුදල් තියනවා නම් ගේ ලොකුවට හදාගත්තාම මොකද කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. හැබැයි එහෙම විශාලට ගේ හදලා අන්තිමට ඒකේ ඉන්න කෙනෙක් නැහැ. සමහර වෙලාවට ඒ ගෙදර දෙදෙනා විතරයි. අමුසැමියන් දෙදෙනා විතරයි. සමහර වෙලාවට දරුවොත් නැහැ. එහෙම නැත්නම් දරුවෝ හිටියා වුණත් ඒගොල්ලෝ ඉගෙන කියා ගන්න, රැකී ආරක්ෂා කරන්න බැහැරට ගිහින්. ඒතර අන්තිමට අර මහා පාළු ගෙයක අර දෙන්න දෙමාල්ලෝ විතරක් තනි වෙනවා. ඉතින් එතකොට ඒක නඩත්තු කිරීමත් බරක්. පැවැත්වීමක් අඩුතරමින් අතුපතු ගන්න එක පවා ඒක වෙහසක්. ඊළඟට ඒක ප්‍රතිසංස්කරණය කරමින් නඩත්තු කරන එක ඒකෙන් අර Tamanට තියෙන කාලය ගොඩාක් ඒවට වැය කරන්නට සිද්ධ වෙනවා. ඒතර ගොඩන ගන්නටත් ඒ විදිහට වෙහසෙන්න වෙනවා නඩත්තු කරන්නත් වෙහසෙන්න වෙනවා. එහෙම වෙහසුණාට කමක් නැහැ ඒක අවශ්‍යතාවයක්. නමුත් සමහර වෙලාවට අමතාත් එහෙම නැත්නම් එක් එක් પરම්පරාවක් විසින් ඒ ගෙවල් දොරවල් හදනවා අවුරුදු 100කට හමාරකට තියෙන තරම් ශක්තිමත්ව ඒව ගොඩනගන්නට උත්සාහ කරනවා. එතකොට ඒ ඒ සඳහා සමහර වෙලාවට තමන් ගන්න පඩිය ප්‍රමාණවත් නැහැ. අතිරේක මුදලුත් අරගෙන ඒවා ඒ ණය ගෙව ගෙව ඒවා පවත්වාගෙන යනවා. එහෙම කරලා මුළු ජීවිත කාලෙම ගේ හදලා තියලා මැරෙනවා. එතකොට ඒකේ ඇත්තටම සතුටින් ಗುಣධම් වඩමින් ජීවත් වෙන්න කාලයක් ලැබිලත් නැහැ. අවසානයේ ගේ හදලා ඉවර වෙනකොට ණය ගෙවලා ඉවර වෙනකොට ජීවිතේ ඉවරයි. එතකොට ඊළඟ එන પરම්පරාවට මේක හරියන්නේ නැහැ මේ සැලැස්ම. එතකොට ඒගොල්ලෝ ආයේ මේක කඩලා ආයේ ඒක වෙනස් විදිහකට හදන. දැන් එතකොට කොමක් සඳහාද මේ මේ නිවෙස් ඉදි කරලා තියෙන්නේ? මොකටද මේක හැදුවේ? මොකද්ද මේකේ පරමාර්ථය? එහෙම නිනව්වක් නැහැ. එහෙම ප්‍රත්‍යවේක්ෂණයක් නැහැ. ඒ ප්‍රත්‍යවේක්ෂණය නැති නිසා තමයි අර විදිහට අර අවශ්‍යතාවය කියන සීමාවෙන් ඔබට ගිහිල්ලා හැඟීම් වලට වහල් වෙන තැනකට යොමු වෙන්නේ. ඊළඟට වස්ත්‍ර ඇඳුම් පැළඳුම් දැන් භික්ෂුන් වහන්සේලාට සිවුර කියන එකම වස්ත්‍රය වුණාට ගිහියාට එහෙම බෑ සමාජ සම්මතයත් එක්කලා තමන් යම් කිසි නිලයක් ගන්නවනම් නිලයට අදාළ නිල ඇඳුමක් ඒ වගේම gedara dore සැහැල්ලුවෙන් පවතිනට සුදුසු ඇඳුමක් මල ගෙදරකට මඟුල්ගේ ගෙදරකට ආදී විශේෂ අවස්ථාවකට සම්බන්ධ වෙනවා නම් විශේෂ ඇඳුමක් පන්සලකට යනවා නම් ඒකට යෝග්‍ය ඇඳුමක් එතකොට මෙහෙම ඇඳුම් කීපයක්වත් ගිහි කෙනෙකුට තිබීම යම්කිසි අවශ්‍යතාවයක් සමාජ ස්වභාවයත් එක්කලා නමුත් මේ මූලික අවශ්‍යතාවය කියන තැනින් ඔබට ගිහිල්ලා සමහර වෙලාවට ඇතම් කෙනෙක් එකම වර්ගයේ ඇඳුම් සමහරට 50ක් 60ක් <laughs> ඒක තුනක් හතරක් නම් කමක් නැහැ 50ක් 60ක් සමහරලාට එකම වර්ගයේව ඊළඟට දාන සෙරෙප්පුද සපත්තුද එතකොට සමහරලාට මේ ගෙදරට ඇතුල් වෙනකොට මේ ගෙදර මේ 50ක් 100ක් විතර දෙනා ජීවත් වෙනවද කියලා හිතන තරමට අර සෙරෙප්පු කුට්ටන් සපත්තු කුට්ටන් දැන් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් Tamanට මුදල් තියෙනවා නම් ධාර්මිකව ගන්න පුළුවන් නම් ඒ අලුතෙන් අලුතෙන් එන දේ කකුලට පහසු දේ ඒක ගත්තාම මොකද ඇති ගැටලුව එහෙම ගැටලුවක් නැහැ මම මිලදී ගත්තා ඒක. ප්‍රශ්නේ තියෙන්නේ කුමක් සඳහාද ගන්නෙ? මොකක්ද ඒකේ පරමාර්ථය? එතකොට ඒකෙන් වැඩෙන්නේ ඒකෙන් ආවරණය වෙන්නේ අවශ්‍යතාවයද? එහෙම නැත්නම් ක්ලේශයක්ද වඩවා ගන්න. අනිත් අයත් එක්කලා සංසන්දනය කරමින් මාන්නයද වඩවා ගන්න. ඊළඟට තෘෂ්ණාවද වඩවා ගන්න. සක්කාය දිට්ඨිය මමත්වයේ දෙකෙන් මතු කරගන්න. එහෙමනම් එතන තණ්හා මාන දිට්ටි වැඩිලා නම් එතකොට ඒ සපත්තු ගැනීම තුල ඇඳුම් ගැනීම තුල කෙලස් දුරු කරන මාර්ගයකට යොමු වෙලා නැහැ කෙලස් වැඩෙන මාර්ගයකට යොමු එතකොට අපි නොදැනුවත්වම අවශ්‍යතාවයෙන් එහාට ගිය ගම කාමසුකල්ලි කාම යෝගයට ඉන්ද්‍රිය පිනවමින් අර කාමයන්ට ගිජු වීමේ තනකට අපි නොදැනුවත්වම ඇදගෙන වැටෙනවා. ඊළඟට සෞඛ්‍ය පහසුකම් බෙහෙත් එතකොට අපිට කය රෝගී වුණාම ඖෂධ ප්‍රතිකාරයක් ගන්නට අවශ්‍යයි. එකක් අවශ්‍ය දෙයක්. රහතන් වහන්සේලාත් ප්‍රතිකාර ගත්ත කය සුවපත් කරගන්න. බුදුරජාණන් වහන්සේත් කය සුවපත් කරගන්නට ඇතැම් අවස්ථාවල ජීවක වේද මහත්මයාගේ ප්‍රතිකාර ගත්තා. ඒතර මේක අවශ්‍යයි අපිට මේක නඩත්තු කරන්න. ප්‍රතඥයාට සහ ආර්යයන් වහන්සේට ඉදිරි මාර්ගඵල ලැබීම සඳහා මේක නඩත්තු කරගන්නට උන් රහතන් වහන්සේට සබාධහමට බාධා නොකොට ලෝකයට යහපතක් කිරීම පිණිස මේක නඩත්තු කරන්න. ඒ නිසා ප්‍රතිකාරයක් කිරීම රෝගයක් මතුවනහම යම් අවශ්‍යතාවයක්. හැබැයි ඒ අවශ්‍යතාවයෙන් ඔබට ගිහිල්ලා තමන් ඒ පිළිබඳ විශේෂතා අහවල් රෝහලෙන් තමයි බෙහෙත් ගන්න ඕන නැත්තේ. ඒකෙන් ගත්තේ නැත්නම් හරියන්නේ එතකොට මේ ලංකාවේ මේක එහෙම නැත්නම් අපි ඉන්න රටේ මේක හරියන්නේ විදේශ රටකට ගිහිල්ලා බෙහෙත් ගන්නට ඕන. මෙන්න මේ පැලැන්තියෙන් මේ මට්ටමේ ප්‍රතිකාර ක්‍රමයක් මේකට ගන්න. එතකොට මේ මොන මට්ටමේ ප්‍රතිකාරයක් කළත් වරදක් නැහැ. තමන්ගේ රටේ නැතුව පිට රටකට ගිහිල්ලා ප්‍රතිකාරයක් කළත් වරදක් නැහැ. තමන්ට මුදල් මදි නම් අනිත් අයගෙන් ඉල්ලගෙන ප්‍රතිකාර හොරමරකම් කරන්නේ නැතුව ධාර්මිකව ඉල්ලගෙන හරි ප්‍රතිකාර කළාට කමක් නැහැ. ඒක ඇත්තට මේ කය නඩත්තු කර ගැනීම සඳහා අවශ්‍යතාවයක්. නමුත් ඒ සීමාව ඉක්මවලා සමහරලාට තමන්ගේ தත්ත්ව රැක ගන්න, තමන් සංසන්දනය කරලා මාන්නේ නිසා මේ විදිහට විවිධ පදනම් මත ඒ සෞඛ්‍ය තත්වයන් සංරක්ෂණය කරන්න යනකොට Tamanට නොදැනුවත්වම Taman අර කෙලස් ධර්ම පෝෂණය කරන තැනකට වැටෙනවා. දැන් මේ විදිහට මේ අවශ්‍යතා කියන ඒවා අපට අතහරින්නට පුළුවන් දේවලුත් නෙමෙයි. හැබැයි පවත්වන්න ගියාම විවිධ ක්ලේශ ධර්මයන් ඒ නිසා නිර්මාණය වෙනවා. දැන් මෙහෙම දැකලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් එහෙමනම් මේවා කෙලස් වැඩෙන ධර්ම නිසා මේවත් බැහැර කරන්න ඕන කියලා සිත රැකගැනීමේ අවශ්‍යතාවය ගැන සලකලා කායික අවශ්‍යතා සියල්ලක් කප්පාදු කරලා දානවා. ඒ කියන්නේ කෑම කනවා වෙනුවට කෑම වර්ජනය කරනවා. ඇඳුම් අඳිනවා වෙනුවට ඇඳුම් නැතුව ඉන්නවා. වාසස්ථාන පරිහරණය කරනවා වෙනුවට අලුගොඩේ, මඩගොඩේ, මහපාරේ ලගිනවා. එතකොට සෞඛ්‍ය පහසුකම් වෙනුවට බෙහෙත් හේත් පාවිච්චි කරන්න නැතුව වර්ජනය කරනවා. එතකොට එහෙම කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතනදී අත්ත කිලමතානියෝ මේ මේ කයට පීඩා ඇති කරනවා දැන දැන. එතකොට මොකටද මේ සිත සංවර කරගැනීමේ අවශ්‍යතාවයේ පාදක කොටගෙන කයේ අවශ්‍යතා කප්පාදු කරනවා නම් එතන ගොඩනගෙන්නේ අත්ත කියලා මතාවිය. කයේ අවශ්‍යතා සම්පාදනය කිරීමට ක්‍රියාත්මක වෙලා සිතේ කෙලෙස් වඩවා ගන්නවා නම් එතන ක්‍රියාත්මක වෙන්නේ කාම සුකල්ලිකාන යෝගය. එතකොට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ගමන් කරන තැනැත්තා මේ අත්තකිලමතාන යෝග කාමසුකල්ලිකාන යෝග කියන අන්ත දෙකෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනවා. එතකොට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න නම් ඒ තැනත්තා හඳුනා ගන්නට ඕන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන කටයුතු කරන්නේ කොහොමද කියලා. එතකොට හැඟීමට වහල් වෙන්නට නෙමෙයි මේවා තියෙන්නේ අවශ්‍යතාවය සඳහා. දැන් මෙන්න මේක තමයි ප්‍රත්‍යවේක්ෂණය තුලින් බුදුරජාණන් වහන්සේ අපට යෝජනා කරන්නේ අපිව යොමු කරන්නේ මේ විදිහට විමසා බලන්න ඕන කුමක් සඳහාද මේවා අපි පරිහරණය කරන්නේ. එතකොට මේ මේ පිළිබඳව වෙනමම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා අරිය වංශ සූත්‍ර දේශනාව. ඊටම කෙටි සූත්‍ර දේශනාව. නමුත් අතීත කාලේ භික්ෂුන් වහන්සේලා රැයක් එළි වෙනකන් මේ සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා කරලා තියෙනවා. ගිහි පැවිදි බොහෝ දෙනා ඒ ධර්ම අහලා තියෙනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් මේ දේශනාව පවත්ලා තියෙනවා. ඇයි රාජ්‍ය අනුග්‍රහයෙන් මේ අරිය වංශ දේශනාව පැවැත්වුවේ? රටක ජනතාව මේ මූලික අවශ්‍යතා හරියට හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවි කටයුතු කරනවා නම් තමයි ඒ සමාජය ලද දෙයින් සතුටු වෙන සුභර සමාජයක් වෙන්නේ ඒ වගේම ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ අලස වෙනවා කියන එක නෙමෙයි අපි මීට පෙරත් පැහැදිලි කරලා දීලා තියෙනවා පැවිද්දා ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ Tamanට ලැබෙන දේත් එක්කලා ජීවත් වෙනවා ගිහියා ලද දෙයින් සතුටුනේ ගිහියට කවුරුවක් ගෙනත් දෙන්නේ ඒ නිසා 100ට 100ක් උත්හාන වීරයෙන් දහඩිය වගුරුවල අතපය මහන්සි කරලා වෙහෙසලා කැප වෙලා අනලස්ව කටයුතු කරන්න ඕන ධනය හම්බ කරන්න ඕන ඒ හම්බ කරන දෙයින් දෙකෙන් පංගුවක් ඒ කියන්නේ හතරට බෙදලා කොටස් දෙකක්ම නැවත ආයෝජනය කරන්න තුන්වෙනි කොටස සංරක්ෂණය කරන්න ඕනේ. එක කොටසයි පරිහරණය කරන්න. එතකොට ඒ හතරෙන් එක කොටසකින් කොහොමද යැපෙන්නේ? ඉතින් මදි නිසා තමයි නැවත නැවත ආයෝජනය කරමින් ධනෝපායනය කරන්නට කියන්නේ. එතකොට මෙහෙම ආර්ථික ප්‍රතිපත්තියක් ගිහියාට දේශනා කරන්නේ ඉතින් අපට ඇති කියලා මේ පොල්ලතු පැලේ ඉන්නට වැරහැලිය ඉන්නට නෙමෙයි. ගිහියෙක් හැටියට ධෛර්ය සම්පන්නව කටයුතු කරන්න ඕන. එහෙනම් ගිහියා ලද දෙයින් සතුට වෙනවා කියන්නේ මොකක්ද? ගිහියාට පුළුවන් වෙන්නට ඕන අර කැප වෙලා 100%ක්ම මහන්සි වෙලා උපයන්නට ඕන. හැබැයි ඒ කැපවීම තුල අපි 100%ක් කැප වුණාට අපට ලැබෙන්නේ 50ක් වෙන්නට පුළුවන්. එතකොට 50ක් ලැබුණාම අනේ මට 50ක් නොලැබුණානේ කියලා නොලැබුණු 50 ගැන දැවි දැවි තැවි තැවි ඉන්නේ නැතිව පශ්චාත්තාපයටපත් වෙන්නේ නැතුව ලැබුණු 50ත් එක්කලා ජීවිතේ සැලසුම් කරගන්නට. ඒ 50 මදි නම් ඉතිරි කොටස උපයන්නට නැවත වෑයම් කරන්නට ඕන උත්හාන වීර්යෙන් යුක්තව. ඒක අවශ්‍යතාවයක් නක්. එතකොට දැන් ලද දෙයින් සතුටු වීම තුළ අර නොලද දේ ගැන දුක් නොවි කටයුතු කරන්නට එතනත්තාගේ දක්ෂතාවය ඇති කරගන්න. දැන් සමහරව ඉන්නවා අපි දකිනවා කැප වෙනවා කැප වෙලා 150ක් සාර්ථක වුණාම ලැබිච්ච 50 ගැන සතුටක් නැහැ නොලැබුණු 50 ගැන තමයි නිරන්තරයෙන් හිත හිතා දුක් වෙන්නේ ඊළඟ දවසෙත් උත්සාහ කරනවා 160ක් සාර්ථක වෙනවා ලැබුණු 60 ගැන තෘප්තියක් නැහැ නොලැබුණු 40 ගැන තැවෙනවා ඊළඟ දවසෙත් උත්සාහ කරනවා 70ක් සාර්ථක වෙනවා ලැබුණු 70 ගැන සතුටක් නැහැ නොලැබුණු 30 ගැන දැවි දැවි තැවි තැවි ඊළඟ දවසෙත් උත්සාහ කරනවා 80ක් සම්පූර්ණ ලැබුණු 80 ගැන සතුටක් නැහැ නොලැබුණු 20 ගැන තැවෙන. ඒතොර එතනත්ත ජීවිතේ හැමදාම වෙහෙසිලා තියෙනවා හැමදාම උපේලා තියෙනවා හැමදාම ලැබිලා තියෙනවා කිසිදාක සතුටින් තෘප්තියෙන් ජීවත් වෙලා නැහැ. ඇයි ඒ ලද දෙයින් සතුට වෙනවා වෙනුවට නොලද දෙය ගැන දුක් වෙලා. ඒ නිසා පැවිද්දා ලද දෙයින් සතුටු වෙනවා කියන එක වෙනම ප්‍රතිපදාවක්. ඒක ශ්‍රමණ ප්‍රතිපත්තිය. පැවිද්දාට අනුන්ගෙන් ලැබෙන්නේ පරපටිබද්දා ජීවිතය. ඒ ජීවිතය අනුන්හා බැඳී පවතින අනුන්ගෙන් ලැබෙන දෙයක් ධාර්මිකව. ඒතර ගිහියාට කවුරුවත් මේ අනුන් ගෙනත් දෙන්න කවුරුවත් සූදානම් වෙලා නැහැ. ඒ නිසා ගිහියා උපයන්නට ඕන වෙහෙස මහන්සි වෙලා. එතනදී උදාසීන වෙලා හරියන්නේ අපි ඉතින් ওই තියෙන හැටියට ජීවත් වෙමු කියලා. උත්හාන වීරෙන් කැපවීමෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි කැපවීමට සාපේක්ෂව අපිට දේවල් ලැබෙනවද නැද්ද කියන එක කියන්න බෑ. මොකද ඒවට තවත් සාධක බලපානවා. සාංශාරික කුසල කුසල කර්ම බලය කොච්චර කැප වුණත් අපි හැබෑවට න්‍යාය හඳුනාගෙන සාධක හඳුනාගෙන බාධක දුරු කරගෙන පරමාර්ථයේ තේරුම් අරන් කැප වෙනවද ඊළඟට ඒ ඒ සාධකවල ගුණාත්මක බව ප්‍රමාණාත්මක බව කොතෙන්ද? ඒකට ලැබෙන පාරිසරික සාධක මොනවද? අන් අයගෙන් ලැබෙන සහයෝගය මොකක්ද? ඒ තමන් කටයුතු කරන ක්ෂේත්‍රය තුළ ඒ ඒකට සුදුසු කාලවකවානුවකද තමන් ඒ ව්‍යාපාර ගොවිතැන් ආදී දියත් කරන්නේ? මේ විදිහට බොහෝ සාධක බලපානවා තමන් කරන කැපකිරීමක් පළ දරන්නට. ඒ නිසා උත්සාහ කරපු පමණින් ඒවා 100%ක් පළ දරන්නේ නැහැ. ඥාන සංප්‍රයුක්තව කටයුතු කරන්නට ඕන. එතකොට ඥාන සංප්‍රයුක්තව කටයුතු කළා වුණත් අපේ අපිට පාලනය කරන්නට බැරි සාධක තියෙනවා සාංශාරික කර්ම වේග සහ බාහිරින් සිද්ධ වෙන දේවල්. ඒව මත අපි හිතන විදිහටම ඒ රැකියාවේ ව්‍යාපාරය සාර්ථක නොවෙන්නට පුළුවන්. ඉතින් එහෙම උණයි කියලා අපි තැවිලා, පසුතැවිලා, ගැටිලා, හැපිලා, වසබීලා ජීවිතේ විනාශ කරගන්නට යොමු වෙනවා නම් ඒ තැනත්තා ධර්මානුධර්ම ප්‍රතිපත්තියක කටයුතු කරන කෙනෙක් නෙමෙයි. ඒ තැනත්තා ප්‍රත්‍යවේක්ෂණයක් ඇතුව කටයුතු කරන කෙනෙක් නෙමෙයි. අර ප්‍රඥාවෙන් සංවර කළ යුතු කෙලෙස් ධර්ම ආශ්‍රව ධර්ම සංවරම් කරන්නට ක්‍රියාත්මක වෙන කෙනෙක් නෙමෙයි. එතකොට මේ ක්‍රියාව කරන්නේ කුමක් සඳහාද? මේ ව්‍යාපාරය කරන්නේ කුමකටද? මේ රැකියාව කරන්නේ කුමකටද? මේවා පිළිබඳව අපට හැම විටම ප්‍රත්‍යවේක්ෂණයක් තියෙන්නට ඕන. ගිහියෙක් හැටියට ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. එතකොට අන්න ඒ විදිහට ගිහියා උත්හාන වීරයෙන් උපයන්නටත් ඕනේ නොලද දේ ගැන තැවෙන්නේ නැතුව ලද දේත් එක්කලා තෘප්තිමත් ඉදිරියට යන්නට සැලකිලිමත් වෙන්න ඕනේ. පැවිද්දා Tamanට අන් අයගේ අන් අයගේ ශක්ති ප්‍රමාණය, Tamanගේ සාංශාරික පුණ්‍ය ශක්තිය ලැබෙන ප්‍රමාණය පිළිගෙන ඒකත් එක්ක තෘප්තිමත්ව ජීවත් වෙන්නට යොමු වෙන්නට ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? පැවිද්දාට ලද දෙයින් සතුටු වෙන්නට බැරි වුණොත් පැවිද්දා කුහකකම් කිරීම, ඒ වගේම දායකයාව තලාපැලීම ආදී වශයෙන් අර කුහනා, ලපනා, නේමිත්‍ති කතා, නිප්පේසි කතා, ලාභේන ලාභන් ලිජිගින්සනත ආදී මේ නොඑක් දේවල් කරමින් එක්විසි අනේසනයන් සිද්ධ කරමින් අනේසන කියලා කියන්නේ ප්‍රත්‍යලාභ නොසෙවිය යුතු ක්‍රම ඒ නොසෙවිය යුතු ක්‍රමවලට අධාර්මික ක්‍රමවලට පැවිද්දා යොමු වෙන්නට පුළුවන් අර ලැබෙන දේන් තෘප්තිමත් වෙන්නේ නැත්තම් ගිහියා Taman වෙහස මහන්සි වෙලා උත්හාන වීරයෙන් උපයන දේන් ඒ ලද දේන් සතුටු වෙන්නේ නැත්තම් නොලද දේ ගැන නම් දුක් වෙන්නේ ඒත නැත්තා අධාර්මික ව්‍යාපාර වලට යොමු වෙන්න පුළුවන් දැන් අද අපේ රටේ බැලුවත් ලෝකෙ බැලුවත් වැඩි හරියක් දෙනා වැඩිපුර මුදල් උපයන්නට ඉක්මනින් උපයන්නට පහසුවෙන් උපයන්නට ක්‍රම හොයනවා එතකොට මෙහෙම හොයනකොට ඒගොල්ලන්ට ධාර්මිකව වෙහෙස මහන්සි වෙලා උත්හාන වීරයෙන් මුදල් උපයන ක්‍රමෝපායන් නෙමෙයි ඒ අයට පේන්නේ අර වැරදි ක්‍රම. ඒ කියන්නේ සත්ත්ව වණිජ්ජා සත්ත්ව වණිජ්ජා මාංශ වණිජ්ජා මජ්ජ වණිජ්ජා විස වණිජ්ජා කියලා බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරපු. ඒ කියන්නේ අවියායුධ වෙලදාම සත්ත්ව වෙලදාම මාංශ වෙලදාම මත්ද්‍රව්‍ය වෙලදාම විස වෙලදාම. එතකොට මේ වගේ දේවල් වලින් එකවර ලොකු ප්‍රමාණයක් මුදල් හම්බ කරන්නට පුළුවන් කියලා පෙනෙනකොට ඒතනත්තා ඒ බඳු සාවද්‍ය ව්‍යාපාරයන්ට අත ගහන්නට පුළුවන්. ඇයි අර ධාර්මිකව වෙහෙස මහන්සි වෙලා උපයා ගන්නා දෙයින් ඒතනත්තා තෘප්තියටපත් වෙන්නේ නැති නිසා. ඊළඟට ඒතනත්තා ධාර්මික ව්‍යාපාරයක් කළා වුණත් එතන වංචනික වෙන්නට. ඒ කියන්නේ අල්ලස් ගන්නට අල්ලස් ගන්නට හොරට කිරන්නට හොරට මනින්නට ඊළඟට සේවකයින්ට නිසි විදිහට පරිණඩි නොගෙවා සිටින්නට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට අතිකාල දීමනා නොදෙන්නට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට විවේකේ නොදෙන්නට අවශ්‍ය විදිහට ආහාර පාන නොදෙන්න අවශ්‍ය විදිහට නිවාඩු නොදෙන්න එතකොට සේවකයා හුරාගෙන කන විදිහේ ප්‍රතිපත්තියක් එතකොට වර්තමානයේ අපි දකිනවා ගොඩක් වෙලාවට මානව සම්පත් කළමනාකරණය කියලා සමහර වෙලාවට එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර වලින් අධික ලාභ උපයන ක්‍රම හැටියට මුගක් වෙලාවට හඳුන්වා දෙන්නට උත්සාහ කරනවා අර විදිහට තමන් සේවය කරන පුද්ගලයා ගැන නොතකා ඒ පුද්ගලයා හුරාගෙන තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න යම් යම් ක්‍රමෝපායන් එතකොට කළමනාකරණය හොඳයි. එතකොට ව්‍යාපාර වලින් ප්‍රතිලාභ ලැබීම හොඳයි. ප්‍රතිලාභ ලැබෙන්නේ නැත්නම් ව්‍යාපාරයක් කරලා තේරුමක් නැහැ. හැබැයි ඒක කරන්නට ගිහිල්ලා Taman කෙලස් වඩවා ගන්න එක නම් සසරම විනාශ කරගන්න එක නම් කරන්නේ මේ එක් භවයක යම්කිසි අතිරේක ලාභයක් අතිරේක ප්‍රත්‍යක් ලැබුවයි කියලා ඒ ඔක්කොගෙම මොකක්ද අපිට කරන්න පුළුවන් මේ කය නඩත්තු කරන එක විතරයි. ඉතින් ටික කාලයක් යනකොට අපි මැරිලා ගියාම අර ධාර්මිකව නඩත්තු කළත් අධාර්මිකව නඩත්තු කළත් මේක අවසන් වෙනවා. ආය අපිට වෙන කයක් හම්බ වෙන්නේ. ආය අපිට උපයන්න වෙනවා. ඒතකොට මේ කෙටි කාලයක් ජීවත් වෙනකොට මේ කය නඩත්තු කරන්න ගිහිල්ලා සමස්ත මානසික ශක්තියම අපි විනාශ කර ගන්නවා නම් පාපයට අසද්ධර්මයට අයහපතට නැඹුරු වෙනවා මේ අර අපරාධ කරලා නොකටයුතු දේවල් කරලා අධාර්මිකව හරිහම්බ කරන ධනෙන් අමාරුවෙන් පෝෂණය කරගත්තු කය මේ මෙහෙ දාලා ඒක කුණු වෙලා නැත්තම් අලු වෙලා පස් වෙලා යනවා ඒක නඩත්තු කරන්න ගිහිල්ලා අපි ගොඩනගාගත්තු මානසික කෙලෙස් ධර්ම ටික සහ මානසික දෝෂයන් ටික සසර භවෙන් භවයට අරගෙන ගිහිල්ලා අපි දුක් විඳිනවා එතකොට ඒ කර්ම නිසා මේ එක භවයක් පෝෂණය කරන්න එක කයක් පෝෂණය කරන්න ඒ කරන අධාර්මික ක්‍රියාවන් නිසා ආත්ම දහස් ගණනක් නෙමේ ලක්ෂ ගණනක් නෙමේ කල්ප ගණනක් සමහරට නිරේ දුක් විඳින්නට තිරිසන් ලෝකේ දුක් විඳින්නට പ്രേත ලෝකේ දුක් විඳින්නට අසුර ලෝකේ දුක් විඳින්නට මඟ හදාගන්න මේ එක ආත්ම භාවයක මේ අවුරුදු 70ක් 100ක් පමණ කෙටි කාලයක මේ කයක් නඩත්තු කරන්න ගිහිල්ලා අන්තිමට ඒතනත්තා කල්ප ගාණක් નિરાදුක් විඳින තැනට. එතකොට මොකද්ද පරමාර්ථය? මොක මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ? එතකොට එහෙමනම් හේතුව ඵලය හරියට දැනගෙන දෙයක කරලා තියෙන. එතකොට ඒකද අවශ්‍යතාවය. එතකොට මෙන්න මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් වුණොත් තමයි අපට ඒ බඳු අධාර්මික දෙයින් වැළකීලා ධාර්මික විදිහට ජීවිතේ පවත්වන්නට ඕන නඩත්තු කරන්න ඕන. නමුත් මේක නඩත්තු කරන්නේ කුමක් සඳහාද? දැන් අර සාමාන්‍ය ලෝකයා කතා කරනකොට කියන්නේ ජීවත් වෙන්න කනවද කන්න ජීවත් වෙනවද කියනවා. ඉතින් මේ ආර්ය විනයෙහි අපි ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ಗುಣධම් වඩන්න කය පවත්වනවද? එහෙම නැත්නම් කය පැවැත්වීම සඳහා ಗುಣධම් වනසා ගන්නවද? එතකොට බෞද්ධ ප්‍රතිපත්තිය විය යුත්තේ ಗುಣදහම් වැඩිම සඳහා කය පවත්වනවා විනා කය පැවැත්වීම සඳහා ಗುಣදහම් වනසා ගන්නා වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ නිසා ආර්ය වංශ ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චීවර පින්ඩපාත සේනාසන මේවා පිළිබඳව ඒ කියන්නේ ආහාර ඇඳුම් නිවාස කියන මේ මූලික අවශ්‍යතා සම්පාදනය කරන්නට ගිහිල්ලා සිත කෙලස ගන්න නැතුව සිත වනස ගන්නේ නැතිව අපි සිත සුරක්ෂිත කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල අර මූලික අවශ්‍යතා සම්පාදනය කරගෙන භාවනාවට යොමු වෙන්නේ කෙසේද එනිසා ආර්යවංශ සූත්‍රයේ කරුණු හතරක් කියවෙනවා චීවර මහා ආර්යවංශය, පිණ්ඩපාත මහා ආර්යවංශය, සේනාසන මහා ආර්යවංශය සහ භාවනා රාමතා මහා ආර්යවංශය. එතකොට මේ ආර්යවංශ හතර අරගෙන බැලුවෙන් පස්සේ භෞතික කාරණා තුනකුයි ආධ්‍යාත්මික කාරණේකුයි. එතකොට මොකද්ද මේකේ ගැළපීම? එතන සුදුසුම ගැළපීමක් තියෙනවා. මොකක්ද මේ භෞතික දේවල් අපි නඩත්තු කළ යුත්තේ මේ ආධ්‍යාත්මික අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නටයි. ඒ ආධ්‍යාත්මික අවශ්‍යතාවය සපිරෙන්නේ නැතිනම් එතනත් මේ කය නඩත්තු කළයි කියලා තේරුමක් නැහැ. අර්ථ ශුන්‍යයි. ඒතොර අර්ථ ශුන්‍යයි කියලා මේක විනාශ කරගන්න එක නෙමෙයි. අර්ථ සම්පන්න විදිහට මේක නඩත්තු කරන්නට කැප වෙන එකයි. අන්න ඒ සඳහායි අපිට ප්‍රත්‍යවේක්ෂණය තියෙන්නට. ඒතොර එහෙම කළොත් විතරයි මේ ප්‍රත්‍යවේක්ෂා නොකිරීමෙන් ඇති වෙන කෙලස් ධර්ම අපට දුරු කරන්න පුළුවන් වෙන්නේ අර විදිහට අපි අර මුලින් කිව්වා වගේ මේ එක ආත්ම භාවයක අවුරුදු 60 70ක් කය නඩත්තු කරන්න ගිහිල්ලා කල්ප ගාණක් निराදුක් විඳින්නට මග තනා ගන්නවා නම් එතකොට එතන ඒ නිවැරදි ප්‍රතිවේක්ෂණයක් නැතිකම නිසා ඒ හේතුව ඵලය හරියට ගලපා ගන්නට බැරිකම නිසා එතකොට ඒ පැවැත්ම තුළ ප්‍රත්‍යවේක්ෂා නොකිරීම නිසා වර්ධනය වුණු ක්ලේශ ධර්මයන්ගේ හානියයි ඒතනත්තා ඒ විදිහට භුක්ති විඳින. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අරිවංශ ප්‍රතිපදාව තුල දේශනා කරන්නේ අවශ්‍යතාවයේ පරයා හැඟීමට වහල් වෙනකොට අපි කාමසුකල්ලිකානුභෝගයට ඇදගෙන වැටෙනවා. එතකොට හැඟීම පාලනය කරන්න ගිහිල්ලා අවශ්‍යතා කප්පාදු කරනකොට අපි අත්තකිලමතානියෝගයට වැටෙනවා. එතකොට කාමසුකල්ලිකානුයෝග අත්තකිලමතානියෝග කියන අන්ත දෙකට නොඇටි මධ්‍යම ප්‍රතිපදාව ඇසුරු කරමින් නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නට නම් එතනත්තා හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍යතා නඩත්තු කරන්නට ඕනේ. හැබැයි අවශ්‍යතාවය කුමක්ද? ಗುಣධර්ම දියුණු කිරීමයි. එතකොට බුදුරජාණන් වහන්සේ අරියවංශ ප්‍රතිපදාව තුල වගේම මේ සබ්බාසව සූත්‍රේ තුන්වෙනි කාරණේ හැටියට අත්තිභික්කවේ ආසවා පටිසේවනා පහතබ්බ ප්‍රත්‍යවේක්ෂා නුවණින් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම කියලා දක්වන්නේ මොනවද අර අවශ්‍යතා පරිහරණය කරන්නට ගිහිල්ලා හැඟීම් වලට වහල් වෙලා යම්බඳු ක්ලේශයන් අවදි වෙනවද යම්බඳු ක්ලේශයන්ට අපි වහල් වෙනවද අන්න ඒ බඳු ක්ලේශයන් දුරු කරන්නට නම් හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන කටයුතු කරන්නට අපි සමත් වෙන්නට ඕන දක්ෂ වෙන්න ඕන. එතකොට අවශ්‍යතා කියන ඒවා අපි නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේ අපේ ක්ලේශ ධර්මයන් නිසාමත් අපට අවශ්‍යතා පරයා හැඟීම් මතුවෙනවා. සමාජයේ විසිනුත් එහෙම පෙළඹවීමක් කරනවා. ඒ කියන්නේ විශේෂයෙන් මේ ව්‍යාපාරික ලෝකයේ විසින් වෙළඳ ලෝකයේ විසින් අපිව පොළඹවනවා. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය කුමක් කුමක් වුණත් ඒගොල්ලෝ පොළඹවන විදිහට තමයි අවසානයේ අපි දේවල් පරිහරණය කරන්නේ. දැන් ආහාර පාන අතීත කාලේ අපේ මව්පියෝ ආහාර පාන මොනවා හරි අවශ්‍ය දෙයක් කඩේට ගේන්න ගියේ gedara මොනවද අවශ්‍ය මොනවද නැත්තේ කියලා සොයලා බලලා එතකොට ඒගොල්ලෝ ගෙදරින් යනකොට මේ මේවයි ගේන්නේ කියලා යම්කිසි සැලැස්මක් හදාගෙන යන්නේ අවශ්‍යතාවයමත්. ඒතකොට දැන් ගොඩක් දෙනා එහෙම නෙමේ ඒ සුපිරි වෙළඳපළකට ගිහිල්ලා එතන ප්‍රදර්ශනය කරන විදිහත් එක්ක තමයි ගන්නෙ මොනවද කන්නේ මොනවද කියලා තීරණය. ඉතින් මේ ස්වභාවය දැනගත්තාම අර වෙළඳ ප්‍රචාරණ ක්‍රමවලින් මේවට උත්තේජනයක් සපයන. එතකොට මේ මේ දේවල් කෑවෙන් පස්සේ ඇඟේ මේ මේ කොටස් වැඩෙනවා. එතකොට මෙහෙම ශක්තිය වැඩෙනවා, ජවයේ වැඩෙනවා, ලස්සන වෙනවා. එතකොට දැන් අන්තිමට කෑම කන්නේ අර කුසගෙන නිවාගෙන ಗುಣධම් වඩන්නට නෙමෙයි. අර එපා කිව්ව දේවල් ටික. බුදුරජාණන් වහන්සේ දැන් ආහාර ප්‍රත්‍යවේක්ෂණයේදී දේශනා කරනෝනේ මේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණාය කරුණු හතරක් දක්වනෝ ආහාර ගැනීමේ පරමාර්ථ නොවන කරුණු හතරක් දක්වනවා. ආහාර ගැනීමේ පරමාර්ථය වෙන කරුණු හතරක් දක්වනවා. මොකක්ද? යාවදේ විමසකා සඨිතියා යාපනාය විහිංසූ ප්‍රත්‍යා බ්‍රහ්මචර්යා අනුග්‍රහය. එතකොට කරුණු හතරක් දක්වනවා ආහාර ගන්නේ මෙන්න මේ කාරණා හතරට නෙමෙයි. තව කරුණු හතරක් දක්වනවා ආහාර ගන්න මෙන්න මේ කාරණා හතරටයි. ඒතර මේක තමයි ප්‍රත්‍යවේක්ෂණය. මේක තමයි නුවණින් විමසා බැලීම. එතකොට තමයි අවශ්‍යතාවය වැටහෙන්නේ. එතකොට මොනවද අවශ්‍යතා ටික? ඉමස්ස කායස තිතියා මේ කය පවත්වා ගන්න. යාපනාය නඩත්තු කරගන්න. එතකොට පැවැත්මයි නඩත්තු කිරීමයි කියන්නේ තිතියා කියලා කියන්නේ මරණයටපත් නොවි මේක රඳවා ගන්න. රූප කලාප පෝෂණය කරන්න. මොකද ආහාරයේ ඕජා ගුණයෙන් ගොඩනගන රූප කොටාස ටිකක් තියෙනවා. ඒ රූප කොටාස ටික නැති වුණොත් මේකයි දින 7කට වඩා නඩත්තු වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ වුණත් නිරෝධ සමාපත්තියට සමවැදුණත් ඒක දින 7කට සීමා කරනවා. ඇයි සීමා කරන්නේ? දින 7න් එහාට උන්වහන්සේගේ මානසික අදිෂ්ඨානය තිබ්බොත් මේ කය නඩත්තු වෙන්නට විදිහක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම නොඇදී උන්වහන්සේ අර ඉද්ධිපාද බලය පාදක කොටගෙන දින 49ක් මුළුල්ලේ කියන්නේ සති 7ක් මුළුල්ලේ උන්වහන්සේ අතිරේක ආහාරයක් නොගෙන මුල් සත් සතිය පවත්වන. ඒතකොට නිරෝධ සමාපත්තියට සම නොවදිනවා නම් උන්වහන්සේගේ ධාන බලයත් එක්කලා අභිඥා බලයත් එක්කලා මේක නඩත්තු කරන්න පුළුවන්. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදුනම සිත සම්පූර්ණ නිෂ්ක්‍රීය කරලා. එතකොට කය නඩත්තු වෙන්නට අදාළ ආහාර කොටස නැති වුණොත් ඒක පවත්වන්න බෑ. ඒ නිසා තමයි නිරෝධ සමාපත්තියට සමවැදෙනකොට උන්වහන්සේලා ඒක උපරිම දින 7කට සීමා කරන්නේ මේ ආහාරයේ රස ඕජාවෙන් රූප කොටාස. ඒ කියන්නේ ඕජාවෙන් ගොඩනගෙන ආහාරජ රූප නිර්මාණය කළ හැක්කේ උපරිම දින 7ක් පමණයි. එතනින් එහාට නැවත ආහාරයේ ඕජා ගුණය ගොඩනගන්න. එහෙම නැති වුණොත් ෂය වෙලා යනවා ජීවිතය අහෝසි වෙනවා. එතකොට එහෙමනම් අපි ආහාර ගන්න ඉමස්ස කායස තිතිය. ඒ ආහාරයෙන් උපදින රූප කොටාශය අහෝසි නොවේ පවතින්නට නඩත් වෙන්නට ඒ තුල තමයි මේ ජීවිතය රඳා පවතින. එතකොට මැරෙන්න නැතුව ජීවත් වුණා කියලා විතරක් අපිට දේවල් කරන්න බෑ. කුසගිනි නිවා ගන්නට ඕන ඒ වගේම මේක පවත්වා ගන්නට ඕන ಗುಣධම් වඩන්නට සුදුසු ප්‍රසස්ත මට්ටමක එතකොට කය කය ජීවිතේ රැකුණා වුණාට ඒ තනත්තාට අවශ්‍ය පෝෂණ කොටස් නැත්නම් ඒ තනත්තා ක්ලාන්ත වෙනවා දුර්වල වෙනවා එතකොට හරියට මනස පවත්වන්න සිහිය පවත්වන්න නුවණ පවත්වන්න බැරි වෙනවා ඒ නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන නිසා එනිසා ඒ තනත්තා විමසා බලන්නට ඕන ඉමස්ස කායස තිතිය මේකය පවත්ව ගන්න ඊළඟට යාපනය නඩත්තු කරගන්න සුදුසු මට්ටමේ ප්‍රශස්ත මට්ටමේ නිරෝගීව නඩත්තු කරගන්න යාපනයි. විහිංසූ ප්‍රත්‍ය. එතකොට මෙතෙක් තිබිච්ච පීඩාවන් වේදනාවන් දුරු කරගන්නට අපහසුතාවයන් දුරු කරගන්න විහිංසූ ප්‍රත්‍ය. බ්‍රහ්මචර්ය අනුග්‍රහය. අර බඩගින්න නිසා යම්කිසි පීඩාවක් ඇති වෙනවා නම් වේදනාවක් ඇති වෙනවා නම් ආහාරයේ රස ඕජාව ශරීරගත නොවීම නිසා ඊට අදාළ රූප කොටස නූපදීම නිසා යම් අර්බුදයක් කය තුල ඇති වෙනවා නම් ඒ සමස්ත ගැටලු निराකරණය කරගන්න. ඒක තමයි විහිංසු ප්‍රතිය. අන්න බ්‍රහ්මචර්ය අනුග්‍රහය. මේ බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මේ සාසන ප්‍රතිපදාව, මේ ಗುಣධම් වැඩිීමේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පවත්වා ගන්නටයි මේක මේ නඩත්තු කරගන්නේ. මේක මේක රඳව ගන්න. මේක නැවත නැවත පෝෂණය කරන්නේ. ඒකයි අපි මුලින් සිහිපත් කළේ මේ මේ ආර්ය විනයෙහි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මේ මධ්‍යම ප්‍රතිපදාවේ ಗುಣධම් පැවැත්වීම සඳහායි කය පවත්වන්නේ. එහෙම නැත්නම් කය පැවැත්වීම සඳහා ಗುಣධම් වනසා ගන්නා ප්‍රතිපදාවක් නෙමෙයි. ඉතින් ඒ බව සිහි කරන්න ඕන. නමුත් අර දැන් අර වෙළඳ ප්‍රචාරණ සහ හැඟීම් වලට වහල් වුණාම ඔය හතර නෙමෙයි මතුවෙන්නේ අර අවශ්‍ය නැහැයි කියලා දේශනා කරපු හතර. ඒ කියන්නේ නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණාය. ඒවා තමයි එපාය කියලා. ඒ කියන්නේ මේවා සඳහා නෙමෙයි මම ආහාර ගන්නේ. නමුත් අද වැඩි දෙනෙක් ඒ නෙමෙයි කියපු ඒවා සඳහා තමයි ආහාර ගන්න. මොනවද? මේව දවාය. දවා කියලා කියන්නේ සෙල්ලම් පිණිස. සෙල්ලම් කියලා කියන්නේ අපි කුසගිනි නිවාගෙන කය පවත්ව ගන්න මිස අනුන් සතුටු කරන්නවත් විනෝදයටවත් කෑම කනව නෙමෙයි. දැන් බොහෝ දෙනා සාද පවත්න්නේ කුසගිනි නිවා ගන්න නෙමෙයි විනෝදය පිණිස. එතකොට මේ සාද පවත්වන්න විශාල මුදලක් වියදම් කරනවා. ආහාර පාන බොහෝ දේවල් විනාශ කරනවා. ඇයි මේ විනෝදය පිණිස? දේවල් සමරන්නට. එතකොට ඒ ආහාර ගැනීමේ අවශ්‍යතාවය නෙමෙයි ඒක. ඊළඟට මිත්‍රයෝ මුණ ගැහුණන් පස්සේ ඒගොල්ලෝ සතුටු කරන්න දේවල් අනුභව කරනවා. ඊළඟට ওই විදිහෙන් නොඑක ආකාරයෙන් සතුටු වෙන්න, විනෝද වෙන්න කෑම කන. එතකොට ඒක ආහාර අනුභව කිරීමේ අවශ්‍යතාවය නෙමෙයි. ඒ හැඟීමට වහල් වෙයි. ඒ නිසා මේ ආර්ය විනයෙහි මධ්‍යම ප්‍රතිපදාව ඇසුරු කරන තැනැත්තා, ಗುಣධම් වඩන තැනැත්තා ඒ විදිහට ආහාර ගන්නෙ නෑ. මේව දවායි. ලන්න මදාය මද වැඩිම පිණිස කායික මද මානසික මද මද කියන්නේ මත්වීම එතකොට මේ කය මත් කරගන්නට නෙමෙයි එතකොට දැන් මත්ද්‍රව්‍ය මත්පැන් ආදියෙන් කය මත් වෙනවා වගේම අපේ මනස තෘෂ්ණා මාන දිට්ඨි ආදී ක්ලේශ ධර්මයන්ගෙන් මත් වෙනවා එතකොට මේ විදිහට මනස මත් වෙන කරුණු බොහෝමයක් ධර්මයේ පැහැදිලි කරනවා ඒවා මද හැටියට දක්වනවා එතකොට රූප මදය, ආරෝහ මදය, පරිමාහ මදය, යෞවන මදය, ඊළඟට ආෝග්‍ය මදය මේ විදිහට නොඑක් ආකාරයෙන් අපේ සිත ක්ලේශයන්ගෙන් මත් වෙනවා. ඒ වගේම ආහාරය නිසා කයේ යම්කිසි මත්ගතියක් එහෙම නැත්නම් කායික ශක්තිය අවදි කරගෙන එයින් අර මද වඩන්නට අර මල්ලව පොර සූර්යයන් වගේ එහෙම නැත්නම් ඒ විදිහට අර කාය ශක්තිය පාවිච්චි කරලා නොයෙක් ක්‍රීඩාවන් කරන අය වගේ. එතකොට ඒගොල්ලන්ටත් ඒ ක්‍රීඩාව කරන්නට අවශ්‍ය ශක්තිය යොණ කරන්න. එහෙම නැත්නම් ඊට වඩා ප්‍රමාණිකමවා ගිය දෙයක් නෙමෙයි. එතකොට ඒ බව නිතර සිහි කරන්න ඕන. මම මේ කරගෙන යන කාර්යයට අවශ්‍ය ප්‍රමාණයේ ශක්තිය පමණයි. ඊට එහා යන්නට නෙමෙයි. ඊට එහා ගියොත් එතන මත්වීමක් රෝගයක් එතන ඇති වෙනවා. නමදාය. නමණ්ඩනාය. එතකොට කය සරසන න විභූෂණයි අලංකාර කරන්න නෙමෙයි. එතකොට මේ මස් පිඩු වඩවලා එතකොට කය අමුතු විදිහට අලංකාර කරන්න නෙවෙයි. දැන් දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් ඒවත් අවශ්‍යතානේ. ඒවා අවශ්‍යතා කියන තැනට යනකොට අපි අර හැඟීමටයි වහල් වෙන්නේ. එතකොට ඒව අවශ්‍යතා හැටියට මිනිසුන් දකින්නට පුරුදු වෙලා තියෙන නිසා තමයි අර වෙළඳ ප්‍රචාරණ මාධ්‍ය ඔස්සේ ඒවා උලුප්පන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ උලුප්පන නිසා තමයි අපිට ඒක අවශ්‍යතාවයක් හැටියට දැනිලා තියෙන්නේ. ඔය ඔය දෙපැත්තටම අන්න ඕන වශයෙන් යැපෙනවා. එතකොට අවසානයේ අපට අපේ අවශ්‍යතා මත පවතින විදිහක් නැති වෙනවා. එක පැත්තකින් අපේ ක්ලේශ ධර්මයන්ගෙන් කාමයන් ඉල්ලා සිටිනවා. එතකොට අපි නොදැනුවත්වම කාමසුකල්ලිකානුයෝගයට හැංගීමට වහල් වෙනවා අවශ්‍යතාවයේ පරය. අනිත් පැත්තෙන් සමාජය විසින් අපිව පොළඹවනවා. යාළු මිත්‍රයන් විසින් පොළඹවනවා. දැන් මේ ඊයේ පෙරේදත් අපි සිහිපත් කළේ සමහරලාට දානවලට ගිහිල්ලා දාන ටික වළඳනකොට අපි සමහර දේවල් එපයි කියලා අතවහනවා. අතවහනකොට එතකොට උපාසක උපාසිකා අනේ නෑ හැමතුනේ මේක බොහොම රසයි. මේකෙන් ටිකක් හරි වළඳන්න සික. මේමයි ගුණයි කියලා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඒ කරුණ කියන්න ගියාට තේරුමක් නෑ. ඒතර සමහරට සමහර ස්වාමීන් වහන්සේලාත් ඇයි ඕක අනුබ වළඳන්නේ නැත්තේ? එතකොට මේ මේ අසනීප ඌවා ගැන උච්චර හිතන්න එපා. ඉතින් ඒ නිසා දැන් අපි ඒකට උපාය මාර්ගය හැටියට පුරුදු කරගෙන තියෙන්නේ කාටවත් කියන්න යන්නේ මේක මේකට හොඳ නෑ මේ නිසයි මේ ඒ මොකක්වත් කියන්න යන්නේ ඒක කියලා පිරිමහන්න බෑ ඒ කිව්වට වැඩක් නෑ අනිත් අය විසින් ඒකට එකට එකට එකට අපිට කියලා කොහොම හරි අර තමන් උයාගෙන පියාගෙන ආපු දේ වළඳවන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා හරි දැන් වැළඳුවා ඇති දැන් හොඳට. දැන් උස පිළලා තියෙන දැන් ප්‍රමාණවත් කිව්වන් පස්සේ ඉතින් ඒ විදිහට යන්තම් කියලා බේරෙන්නට උත්සාහ කරනවා සමහර වෙලාවට මොකද දැන් මේ ඇත්තටම කරුණා මෛත්‍රියෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. නමුත් එහෙම කරන්න ගියා වුණාට අපිට ඒවා කරගෙන යනකොට අමතක වෙනවා කුමක් සඳහාද මේවා කරන්න කියලා. එතකොට අපේ ක්ලේශයනොත් එතනට හේතු වෙනවා අන් අය විසිනුත් අපිව පොළඹවන. ඉතින් දැන් මේ ධාර්මික ප්‍රතිපදාව තුළ ඔය විදිහට කරනකොට අර ව්‍යාපාරික ප්‍රජාව තුළ ඒ අය තමන්ගේ අවශ්‍ය තමන්ගේ දේවල් බලහත්කාරයෙන් හරි අනිත් අය වෙත සමීප කරවලා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නට විවිධ උපාය මාර්ග සකස් කරනවා. ඒ නිසා කිසිවෙකුට අවශ්‍යතාවයක් නැති දේවල් සමාජයේ දැඩි අවශ්‍යතාවයක් බවට අවශ්‍යතාවයක් කියලා හැඟෙන තැනට පමුණුවනවා. එතකොට මේ මේ සමස්ත ප්‍රවාහයනොත් අපට ගැළවිලා තමයි මේ උඩුගම් බලා යන්නට වෙන්නේ. එතකොට සමස්ත ලෝකයම අනුසෝතගාමී. ප්‍රවාහයත් එක්ක පහළට ගසා ගන්නවා. දැන් අපි අනිත් පැත්ත හැරිච්ච ගමන්ම අර මෙතෙක් අපට සහාය වුණු සමස්ත ප්‍රවාහයම අපට ප්‍රතිවිරෝධාකාරයෙන් තමයි දැනෙන්නේ. ඒක මේ අපිට හිතාමතා ඒගොල්ලෝ විරුද්ධ වෙනවා නෙමෙයි. ඒක තමයි මේ ලෝකය ගලාගෙන යන රටාව දිශාව. ඉතින් අපි අනිත් පැත්ත හැරුණාම අපට ඒ ටික සියල්ලක්ම විරෝධාකාරයෙන් දැනෙන්නේ. හැබැයි ඒ ප්‍රතිවිරෝධ තාවය හඳුනාගෙන ඒක ලෝක ස්වභාවයක් කියන බව දැනගෙන අනුන්ට දොස් නගනගා ඉන්නේ නැතිව තමන් එය අතික්‍රමණය කරන්නට දක්ෂ වුණොත් තමයි අපිට පටිසෝතගාමීව මේ ගමන යන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ වෙළඳ ප්‍රචාරණ කරන අය මේ විදිහේ උපක්‍රමශීලී ඒගොල්ලෝ මෙහෙම හොඳ නැති දේවල් කරන්නේ මිනිස්සුන්ව පොළඹනවා ඒක සුදුසු නෑ ඉතින් ඒවා රටක නීතිය හැටියට සකස් වෙන්නට ඕන සදාචාරයේ හැටියට සකස් වෙන්නට ඕන සංස්කෘතිය හැටියට සකස් ඒක වෙනම කාරණා නමුත් ඒගොල්ලන්ගේ පැත්තෙන් කෙරෙන්න ඕන જાති ටික ඒ විදිහට කෙරෙන්නේ නැත්තම් ඒකට දොස් කිය කිය හිටියයි කියලා අපේ නිවන් මඟ සැකසෙන්නේ නැහැ. ඒකට අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන මං කුමක් සඳහාද ආහාර අනුභව කරන්නේ. මොකද්ද මගේ ආහාර අනුභව කිරීමේ පරමාර්ථය මොකක්ද? දැන් මේ අනිත් අය නිවන් දක්කන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. අනිත් අයගේ කෙලෙස් නසන උපාය මාර්ග නෙමෙයි මේ හොයන්නේ. තමන්ගේ ක්ලේශයන් දුරු කිරීමේ උපාය මාර්ගනේ අපි මේ දැන් කතා කරන්නේ. එතකොට Tamanට ප්‍රත්‍යවේක්ෂණයක් තියෙන්න ඕන අනිත් අය කවර ආකාරයෙන් පෙළඹෙව්වත් මම මේ දේවල් කරන්නේ කුමක් සඳහා. ඉතින් ඒක පහසු කටයුත්තක් නෙමෙයි මොකද තමන්ගේ කියන අයත් එතනට පොළඹවනවා සැමියා ඒ විදිහට මධ්‍යස්ත වෙන්න හදනකොට බිරිඳ පොළඹවනවා බිරිඳ මධ්‍යස්ත වෙන්න හදනකොට සැමියා පොළඹවනවා අපි අර පහුගිය සතියක කිව්වේ කතා ප්‍රවෘත්තියක් අර දුප්පත් පවුලක සැමියා බොහොම මේ තියෙන දෙයින් යැපෙමු කියලා කතා කරනකොට බිරිඳ යෝජනා කරනවා නෑ මට රතුරෙද්දක් ඇඳගෙන රතුරෙද්දක් පෙරවගෙන නැකත් ක්‍රීඩා බලන්න යන්න නැත්තම් මම නම් එන්නේ නැහැ. ඉතින් එතකොට කොහොමද ඒව ගන්න කියලා කියනකොට ඒකට සල්ලි නැහැනේ කියනකොට බිරිඳ විසින් තමයි පොළඹවන්නේ රාජ භාණ්ඩාගාරයෙන් ඒව හොරකම් කරන්නේ. එතකොට මේ විදිහට සමහරලාට තමන්ගේ සමීපතමයන් විසින් ඒ අයගේ රුචි අරුචිකම් නිසා අර මධ්‍යස්ථ විදිහට දේවල් හිතන්න උත්සාහ කළා වුණත් අන් අය විසින් පොළඹවනවා. දරුවන් විසින් සමහරලාට පොළඹවනවා. බිරිඳ විසින් සැමියා විසින් පොළඹවනවා. ඥාතියා විසින් පොළඹවනවා. සමහරලාට අම්මා තාත්තා විසින් පොළඹවනවා. ඉතින් මෙහෙම අපිට මේ අපිට ප්‍රතිවිරුද්ධ පිරිසක් විසින් මේවා අපිට විරුද්ධව හසුරවනවම කියලා අපිට හිතන්න බෑ. සමහරලාට මේ සමීපතම අයගෙන්ම අපිට ඒ විදිහේ යම්කිසි උත්තේජනයක් ලැබෙනවා. අපේ ක්ලේශයන් අවදි වෙලා අර අවශ්‍යතාවය හඳුනාගෙන කටයුතු කරන වෙනුවට හැඟීම් වලට වහල් වෙලා නොදනුවත්වම කාමසුඛල්ලිකාන යෝගයට පෙළඹෙන විදිහට අපේ සිත සතන් පොළඹවනවා. ඉතින් එතකොට බාහිරින් ලැබෙන ප්‍රත්‍යත් අපේ මනස තුල අර කාමයේ කෙරෙහි තියෙන අප්‍රහීන තෘෂ්ණාවත් මේ දෙක එකතු වෙච්ච ගමන් වහාම අර අනුසය වශයෙන් තියෙන කාමයේ පිළිබඳ ක්ලේශය පරිඋත්ථාන තත්වයටපත් වෙලා ඒක කායිකව වාචසිකව ක්‍රියාත්මක වෙන තැනකට එනවා. ඉතින් ඒක වළක්වා ගන්න නම් මේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ කුමක් සඳහාද මම මේ ආහාර අනුභව කරන්නේ. ඉතින් ඔය විදිහටම තමයි ඇඳුම් පැළඳුම් නිවාස සෞඛ්‍ය පහසුකම් මේ හැම දෙයක් පිළිබඳවම මේ ගේ හදන්නේ මොකටද සල්ලි අරගෙන අරගෙන ණයට අරගෙන අරගෙන ඒ ඔක්කොම ගෙවලා ගෙවලා ගේ හදලා ඉවරලා මැරිලා යන්නට නෙමෙයි මේ ගේ ජීවත් වෙන්න දැන් සමහර වෙලාවට ගියක් හදන්න ගියාම Tamanට තේරෙන්නේ මොකද්ද හදන්න ඕන සැලසුම. එතකොට සැලසුම් අඳින අයට තමයි කියන්නේ අපිට මෙන්න මේ වගේ එකක් ඇඳලාද. ඒතකොට ඒගොල්ලන්ට ඕන විදිහට තමයි අඳින්නේ. අන්තිමට ඒක හැදුවට පස්සේ Tamanට ඉන්න ඕන විදිහට නෙමෙයි ඒකේ කාමර තියෙන්නේ Tamanට ඕන විදිහට නෙමෙයි වාලේ ගාලා තියෙන්නේ Tamanට ඕන විදිහට නෙමෙයි. එතකොට මේ විදිහේ නොයෙකුත් ගැටලු ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ දිවාස තැනීම පිළිබඳ විචක්ෂණ භාවය හැම දිනාටම තිබිය යුතුයි කියන එක නෙමෙයි. නමුත් දල වශයෙන්වත් අපට හැඟීමක් තියෙන්න ඕන. අපට අවශ්‍ය මොන වගේ දෙයක්. ඒ ඒ මොකක් සඳහාද මේ ලෝකෙට පෙන්වන්නට මහ ලොකු ගයක් හදාගෙන දුක් විඳින්න නෙමෙයි මේක තුල අපි සුවසේ සුරක්ෂිතව ගුණධම් වඩා එතකොට තම තමන්ගේ තරාතිරමට අදාළ වෙන විදිහට ඒක සකසගත්තට කමන්නේ තරාතිරම කියලා කියන්නේ ඒ තමන් විසින් සිදු කරන සේවයට යම් සරිලන අවශ්‍යතාවයක් නම් ඒ තරාතිරමට Tamanගේ නිවස විශාල කර ගැනීම හෝ ඒ මහේශාක්‍ය ලීලාවෙන් සකස් කරගත් ගැනීම වරදක් නෙමෙයි දැන් උදාහරණයක් හැටියට රජෙකුගේ නිවස මේ දුප්පතෙකුගේ තත්ත්වෙන් තිබීම යෝග්‍යයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ දැන් අපි පසුගිය දවස්වල දැක්ක අර අරගල සමයේ ඒ අරගලයට සම්බන්ධ වෙච්ච ඇතැම් අය අපේ රටේ ජනාධිපතිවරයාගේ නිල නිවස එතකොට ජනාධිපතිවරයාගේ නිල නිවස කියලා කියන්නේ පුද්ගලික බූදලයක් නෙමෙයි. ඒක ජනාධිපති තනතුරට ලැබෙන ඒ මොකද ඒක අපේ රටේ විතරක් නෙමෙයි අන්තර්ජාතික වශයෙන් රාජ්‍ය නායකයින් එනකොට ඒ ප්‍රශස්ත මට්ටම ඒ ගරුගාම්භීර භාවය තියෙන්නට ඕන රටක ප්‍රධානියෙක් ඉන්න තැනක. එතකොට නමුත් දැන් අපි දැක්ක සමහර තරුණයෝ අර වීඩියෝ දර්ශන අරගෙන ගිහිල්ලා මෙච්චර ලොකු කාමර මෙච්චර ලොකු සාල මේ එක්කෙනෙකුට ජීවත් වෙන්න මෙහෙමද මේ විදිහට යම් යම් දේවල් අර සමාජගත කරපු ආකාරය. ඒ මොකද එයා හිතන්නේ දැන් රජෙක් ඉන්නත් ඕන අර දුගියෙක් ඉන්න මට්ටම. එතකොට ඒ තියෙන්නේ අල්පේච්ඡතාවය නෙමෙයි. ඒ තියෙන්නේ කුහකකම ඊර්ෂ්‍යාව සහ මේ මේ ලෝකේ දේවල් පවත්වන්න ඕන විදිහ මොකද්ද කියලා තේරෙන්නේ නැතිකම. එතකොට මේ සමබරතාවය කියලා කියන්නේ හැම සමානාත්මතාවය කියලා කියන්නේ හැමෝටම එක හැන්දෙන් බෙදනවා කියන එක නෙමෙයි. එතකොට එහෙම එක හැන්දෙන් බෙදන්නට පුළුවන් සමාජයක් ඇත්තේ නැහැ. එක එක්කෙනාගේ ධාරිතාව, එක එක්කෙනාගේ භූමිකාව, එක එක්කෙනාගේ సేවා ප්‍රමාණය ඒවා වෙනස් වෙනවා. තනි පුද්ගලයා වෙන්නට පුළුවන්. එතකොට දැන් එතන ඒ පුද්ගලයාගෙන් අදාළ කාර්ය සිදු වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක වෙනම සොයා ගන්නට ඕන. ඒක ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ ආයතන ගොඩනගන්නේ කුමක් සඳහාද? ඒ ඒවැ වපසරිය, ඒවෙන් කරන කාර්යභාරය. ඒතකොට ඒ කිසිවක් ගැන අනවබෝධයෙන් යුක්තව අර සාමාන්‍ය ගැමියෙක් ඉන්න පැල්පතක වගේ රජු ඉන්නට ඕන කියලා හිතනවනම් එතන තියෙන්නේ අර අත්ත කිලමතානියෝගේ පැත්තට බර වෙච්ච භෞතික ලෝකය අපි කොහොමද සමතුලිත කරගන්නේ නැවැත්ම පැවැත්ම පිළිබඳ මේ සාධක දෙක පටලවාගෙන එතන තියෙන. විමුක්තිය සඳහා දේවල් අතහරින්නට ඕනේ. පැවිද්දෙක් විදිහට රජෙකුට ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒකනේ මේ භූමිකා වෙනස් වෙන්නේ. ඉතින් ඒ නිසා පැවිද්දා පැවිද්දාගේ කාර්යභාරය නොකරනවා නම් ඒක සුදුසු නෑ. රජු රජුගේ කාර්යභාරය නොකරනවා නම් ඒකත් සුදුසු නෑ. නමුත් මේ මේ පදනම සැකසෙන්නේ ඒ භූමිකාවන්ගෙන් ඒ අදාළ කාර්යභාරය කරන්න යෝග්‍ය විදියට. ඒ නිසා හැඟීම් වලට වහල් වීම එකක් අවශ්‍යතාවය එකක්. එතකොට අනික් කෙනාට එච්චර දේවල් ඕනේ නැහැ කියලත් අපි හැඟීමකට වහල්. ඒකත් අයෝග්‍යයි. අපි තේරුම් ගන්න ඕනේ එතන තියෙන අවශ්‍යතාවය මොකක්ද? එතකොට මේ විදිහට මේ සෙනසුන් පරිහරණය කිරීම, ගෙවල් දොරවල් පරිහරණය කිරීම පිළිබඳව අපි ਵਿਚාරපූර්වක වෙන්නට ඕන. සැබවින්ම මේ දේවල් මෙහෙම පැවැත්විය යුත්තේ කුමක් සඳහාද? එහෙම නැත්නම් ඒවා වෙනස් කළ යුත්තේ කුමක් සඳහාද? මොකක්ද ඒකේ පරමාර්ථය? ඒ අදාළ කාර්ය ඉටු වෙනවද? එහෙම නැතුව ඒවා කෙලස් වඩවා ගන්නට නොවිය යුතුයි කියන මේ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍යවේක්ෂණේ දේශනා කරන්නේ. එතකොට ওই විදිහට ආහාර, නිවාස, ඇඳුම්, සෞඛ්‍ය පහසුකම් කියන මේ කරුණු තුන පිළිබඳවම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. එතකොට සූත්‍රයට අපි යොමු වුණොත් එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් පහ කළ යුතු ආශ්‍රවය කවරහුද? මහණෙනි මේ ශාසනයෙහි මහානතේ මේ නුවණින් සලකා හුදෙක් ශීත නැති කර ගැනීම පිණිස උෂ්ණ නැති කර ගැනීම පිණිස මැසිමත්දුරු සුලම් අවු ඒ වගේම සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිහරණය කෙරේ. ඊළඟට නුවණින් සලකා පින්ඩපාතේ වළඳයි. ක්‍රීඩා පිණිස නොවේ. පුරුෂ මද වැඩිම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. අලංකාර පිණිස නොවේ. හොදෙක් මේ ශරීරයගේ පැවැත්ම පිණිසය. යැපීම පිණිසය බඩගිනි වැළැක්වීම පිණිසය බ්‍රහ්මචර්යාව රැකීමට අනුබලයක් සඳහාය මෙසේ පැරණි බඩගිනි වේදනාවන් නැති කරන්නේ මේ අලුත් වේදනාද නූපදවන්නේ මේ එයින් මාගේ දිවි පැවැත්ම නිවැරදිව වන්නේ පහසු විහරණයද වන්නේ කියලා සලකනවා. එතකොට මෙතන තව කාරණයක් කියනවා පුරාණ බඩගිනි වේදනාව දුරු කරනවා ඒ වගේම අලුත් වේදනා උපදවන්නේ අලුත් වේදනා කියලා කියන්නේ දැන් අර අයෝග්‍ය දේවල් අනුභව කළොත් Tamanට අතිරේක රෝග පීඩා වලින් ප්‍රශ්න මතුවෙනවා. ඊළඟට සීමාව ඉක්මවා ආහාර ගත්තොත් මෙතෙක් වෙලා තිබුණේ කුසගිනි වේදනා ඊට පස්සේ කුස තදවීමේ වේදනා ඇති වෙනවා. ආහාර අතිරික්තය නිසා අධිපෝෂණය නිසා ඊළඟට ප්‍රශ්න මතුවෙනවා. එතකොට එහෙම අමතර ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ මම පරණ කුසගිනි වේදනා දුරු කරනවා කියන ඒ අර්ථය. ඊළඟට සේනාසන ඇදපුටු මේස ගෘහ ආදී පරිහරණය කිරීම හුදෙක් ශීත නැති කර ගැනීම පිණිස උෂ්ණ නැති කර ගැනීම පිණිස මැසි මදුරු සුලව් සුලන් ඊළඟට සර්පාදීන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ඍතු පීඩා නැති කිරීම පිණිස විවේකයෙහි ඇලීම පිණිස නුවණින් සලකා සෙනසුන පරිහරණය කරනවා ඊළඟට ගිලන්පස සඳහා ඖෂධ වර්ග සඳහා හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වේදනා නැති කිරීම පිණිස රෝග දුක් නැතිව සිටීම පිණිස පමණක් මේ ඖෂධ පරිහරණය කරනවා. එතකොට ඔන්න ඔය විදිහට විමසා බලා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා ප්‍රත්‍ය පරිහරණය කිරීම. දැන් භික්ෂුන් වහන්සේලාට ওই විදිහට මේ සිව්පසය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ගිහියාට සිල් සමාදන් වෙච්ච දවසට ගිහියෙක් හැටියට ආහාර ගන්නකොට මම මේ ආහාරය වළඳන්නේ සෙල්ලම් පිණිස නොවේ මද වැඩිම පිණිස නෙමේ මේ කය නඩත්තු කරගෙන සුවසේ අද දවසේ ಗುಣධම් වඩන්නයි කියන මේ කාරණය ගිහියා විසින් සිහි කරනවා. එතකොට ඒක සිල් සමාදන් වෙච්ච දවසට විතරක් නෙමේ සමස්ත ජීවිතය තුලම ඒ ප්‍රත්‍යවේක්ෂණය කොහොමද අවදි කරගත යුත්තේ කියන කාරණය තමයි අර අරියවංශ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන්නේ. එතකොට අපි මේ මේ මූලික අවශ්‍යතා කුමක් සඳහාද පාවිච්චි කරන්නේ කියලා දැක්මක් අපිට තිබුණොත් තමයි ඒවා පරිහරණය කරද්දී අපි අයථා විදිහට පරිහරණය කරන්නේ නැත්තේ. දැන් දැන් අද සමාජය තුළ අපිට පෙනෙන ප්‍රධාන කාරණයක් තමයි අයථා පරිභෝජනය. ඒ ඒවා සුදුසු විදිහට නෙමෙයි පාවිච්චි කරන්නේ. අයථා විදිහට පරිහරණය කරනවා. ඒතර ඇයි අයථා විදිහට පරිහරණය කරන්නේ? මේ පරමාර්ථ දන්නේ නැහැ. ඊළඟට උපයන කොටත් අයථා විදිහට උපයනවා. ඊළඟට පිළිගන්න කොටත් අයථා විදිහට පිළිගන්නවා. ඒ නිසා මේ නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයකින් අපි අවශ්‍යතා පරිහරණය කරනවා නම් කරුණු තුනක් පිළිබඳ මාත්‍රාව දැනගන්න. මාත්‍රාව කියන්නේ ප්‍රමාණය. මොකක්ද? පරේෂණ මාත්‍රාව, පටිඝාන මාත්‍රාව සහ පරිභෝග මාත්‍රාව. පරේෂණ මාත්‍රාව කියන්නේ දේවල් සෙවීමේ නිවැරදි ක්‍රම. දැන් අර විදිහට අර මිල මුදල් උපයන්න ඕන ව්‍යාපාර කරන්නට ඕන ගිහියෙක් හැටියට නමුත් එහෙම කරන්න ගිහිල්ලා සසරම විනාශ කරගන්න අපාගත වෙන කල්ප ගණනක් નિરાදුක් විඳින තැනට මග හදා ගන්නවා නම් එතකොට මේ පරේෂණ මාත්‍රාව හඳුනාගෙන නැහැ ඒ තමන්ට ප්‍රත්‍ය සලස්වා ගැනීමේ සීමා ඒවා ප්‍රමාණය මොකක් සඳහාද? ඒතර මොකක් සඳහාද කියන මූලික ප්‍රත්‍යවේක්ෂණය මත තමයි තමන් ඉපීම ධාර්මික වෙන්නේ. ඊළඟට පටිග්ගහන මාත්‍රා පටිග්ගහන මාත්‍රා ප්‍රධාන වශයෙන් අදාළ වෙන්නේ භික්ෂුන් වහන්සේට පටිග්ගහන කියන්නේ පිළිගැනීමේ ප්‍රමාණය. Tamanට අනිත් අය කොච්චර දෙන්න හැදුවත් ඒ දෙන ඔක්කොම බදාගෙන දුක් විඳින්නේ නැතිව Tamanට අවශ්‍ය ප්‍රමාණය. ඒ වගේම දායකයා සදහසිතින් දෙන්න හැදුවට දායකයා ළඟ තියෙන්නේ ටිකයි නා. ඒ තියෙන දේ අනුව හිතලා ටිකක් පිළිගන්න. එතකොට ගොඩක් තිබුණා වුණත් දායකයාගේ සද්ධාව අඩුණා. ඒ සද්ධාවේ අඩු බව ගැන හිතලා ටිකක් පිළිගන්න. දායකයාට සද්ධාවත් අඩුයි ප්‍රත්‍යත් අඩුයි. එහෙම නැත්නම් දෙකම ගැන හිතලා ටිකක් පිළිගන්න. සාවක දායකයාට සද්ධාවත් උපරිම තියෙනවා ප්‍රත්‍යත් උපරිම තියෙනවා. එතකොට දායකයා ඒ සියල්ල උනත් දෙන්න ලෑස්ති. හැබැයි එතකොට තමන්ගේ අවශ්‍යතාවය තේරුම් අරගෙන තමන්ගේ ප්‍රමාණය තේරුම් අරගෙන පිළිගන්න. ඉතින් ගිහියාට මේක මේ විදිහෙන් නෙමෙයි බලපාන්නේ ගිහියාට ඇත්තට මේ පිළිගැනීම කියන එක අදාළ වෙන්නේ පොදු දේපල පොදු වස්තුන් පරිහරණය කිරීම අනුන්ගේ තැනකට ගිහිල්ලා අනුන්ගේ දේවල් පරිහරණය කිරීම කියන මේ වැඩි තමයි ගිහියාට ඒවා වැදගත් වෙන්නේ දැන් මඟුල් ගෙදරකට ගියාම මල ගෙදරකට ගියාම පින්කම් ගෙදරකට ගියාම Taman කොහොමද පවතින්නේ අර කතාවට කියනවනේ මේ ආදරේ පෙන්වන්න අනුන්ගේ මඟුල් ගෙදරට එන්න කියලා. ඒ කියන්නේ අනුන්ගේ ගෙදරට ගියන් පස්සේ අතපය දිගෑරලා බෙදනවා. එතකොට සීමා මායින් පරයක්. අවශ්‍යතාවය සඳහා නෙමෙයි අර හිතවත්කම් පෙන්න. ඊළඟට තමන්ගේ පිඟානට බෙදා ගන්නා ප්‍රමාණය තමන්ට කන්න පුළුවන්ද කියලා නිනවුවක් නෑ. ඒක බෙදාගෙන බෙදාගෙන අර තියෙන ඔක්කොගේම බෙදාගෙන එකෙන් භාගයක් විතර කාලා ඊටු ටික අර කුණු කුඩේට හලන එක තමයි කරන්නේ. ඉතින් ඇයි ඒ අර නොමිල ලැබෙනකොට, නිකන් ලැබෙනකොට, අනුන්ගෙන් ලැබෙනකොට ਵਿਚාරයක් නැතු වෙනවා. පිළිගන්නා ප්‍රමාණය කොච්චරද කියලා තේරුමක් නැත. ඊළඟට පොදු සම්පත් ස්වභාවික සම්පත් පරිහරණය කරනකොට ඒවා පිළිගැනීමේ ප්‍රමාණය ගැන හැඟීමක් නැහැ. ඉතින් මේවා පිළිබඳව අපි පුංචි කාලේ අපේ පාසල් පොත්වල පවා අපට ඉගෙනුවා මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. පැහිලා ඉදිලා බිමට නැමිලා. නමුත් නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. එතකොට ගහේ බර වෙලා බිමට නැමිලා දොඩම් තිබුණට නංගිටයි මටයි අපි දෙන්න නම් ඉන්නේ දෙන්නට ගෙඩි දෙකයි. එතකොට ඊට වැඩිය කඩනවා නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒක අවිචාරවත් බව. එතකොට ලෝකේ තියෙන සියල්ලක්ම අපිට හොරගෙන කන්නට නෙමෙයි තියෙන්නේ. ඒ ලෝකේ තියෙන සම්පත්තිය ලෝකේ හැමෝටම පරිහරණය කරන. නමුත් අද අපිට මානව හිමිකම් ගැන කතා කරන, ඒ වගේම මානව සදාචාරය ගැන කතා කරන ඉහළ පෙළේ රටවල් අරගෙන බැලුවෙන් පස්සේ ලෝකෙම තියෙන සම්පත් එකතු කරගෙන තමන් සන්තක කරගෙන ඒ තමන්ගේ ආර්ථික තත්ත්වය ප්‍රසස්තව පවත්වා ගන්නට කියලා මොන තරම් එක වසරකට ඒ පොදු සම්පත් ස්වභාවික සම්පත් විනාශ කරනවා. එතකොට දැන් අද මේ අපේ රටේ එක්තරා රැල්ලක් ඇති වීගෙන යනවා බුද්ධ පූජාවක් තිබ්බොත් ඒකට තමයි අඳෝනා නගන්නේ කෙඳිරි ගන්න මේ gadol godol ඉස්සරහ පූජා තියලා බුදු පිළිම ඉස්සරහ පූජා තියලා මේ අසරණයින්ට කන්න නැහැ කියලා ඒවට හරියට අමාරුවක් ඇති වෙනවා හැබැයි දැන් අර තරුපහේ හෝටල් වල එක දවසකට උයන කොටස එදා කෑවේ නැත්තම් ඒක කෝටි ගණනක ධනයක් වුණත් ඒ සියල්ලම අර උයලා පිහලා සකස් කරපුවා ඒ ඔක්කොම කුණු කූඩේට. ඒ වායේ මේ අසරණ මිනිස්සුයෙකුටවත් දෙන්නේ නැහැ. එතකොට ඒව කාටවත් ඒව අරමුණු වෙන්නේ නැහැ. එතකොට අර වගේ රටවල් වල අර විදිහට මේ මිලියන ගණනින් බිලියන ගණනින් දේවල් එක එක අවුරුද්දකට විනාශ කරනතකොට ඒවා මේ ධනහානි කියලා පෙනෙන්නේ නැහැ. එතකොට මේ මොකද එච්චර මනස පුළුල් වෙලා නැහැ. එච්චර පුළුල් වෙලත් නැහැ. ලෝකේ දෙන සිද්ධ වෙන දේවල් ගැන අවදියකුත් නැහැ. අර මිනිස්සෙකුගේ සද්ධාව දියුණු කරගන්න ප්‍රඥාව දියුණු කරගන්න ගුණය දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා පිළිමයක් ඉදිරියේ බෝධියක් ඉදිරියේ චෛත්‍යයක් ඉදිරියේ බුද්ධ පූජාවක් තිබ්බොත් අපේ මිනිස්සුන්ට ඒක හරියට අමාරු වෙනවා. එතකොට ඒ අමාරුව මතු කරන්නේ තර අර බාහිරින් ඉන්න අය තමයි. ඒගොල්ලෝ කෝටි ගණනින් ධනය විනාශ කරමින් අපේ මිනිස්සුන්ට අර බුද්ධ පූජාව තියෙන එකට කුලප්පු කරනවා. දැන් අපේ රටවල් වල ඉස්සරලා ඔහොම තත්ත්වයක් තිබුණේ එතකොට මේ බාහිර සංවිධාන විසින් මෙතන සංස්කෘතිය කඩා දාන්න, බිඳ දාන්න, අර ගුණාත්මක සම්බන්ධය නැති කරන්න. එතකොට මේ සාසනික වශයෙන් තියෙන හැඟීම් විනාශ කරන්න කරන උපාය මාර්ග තමයි මේ කණ්ඩ නැති වෙලාවේ මෙහෙමයි මෙහෙමයි කටයුතු කරන්න ඕන කියලා අපිට මහා මේ මානව සදාචාරය පිළිබඳ උපදෙස් දෙනවා. ඒව පිළිබඳව අපේ රටේ මිනිස්සු කුලප්පු කරනවා. එතකොට අපේ මිනිස්සුත් ඒව හරියට සිහිබුද්ධියෙන් තේරුම් ගන්න බැරි වෙනකොට ප්‍රත්‍යවේක්ෂණයක් නැති වෙනකොට එයා කුලප් වෙලා දඟලනවා. එතකොට දැන් අර පිටරටවල් වල ඉන්න निराගමික කියන අය මුකුත්ම ආගමක් දහමක් නැහැ පැත්ත කරලා Tamanට හොඳයි කියලා හිතන දේ කරගෙන. හැබැයි මේ අපේ රටේ निराගමික කියලා හදන කණ්ඩායම ඒගොල්ලෝ ගැටෙන්නෙම බුදුදහමත් එක්ක බෞද්ධ සංස්කෘතියත් එක්ක. ඒතකොට ඒගොල්ලන්ට ඕන निराගමික වෙලා නිදහස්ව ඉන්න නෙමේ මේ බුදුදහමේ තියෙන සංස්කෘතිය පදනම විනාශ කරන්න. එතකොට මේ තුල මේ මේ ගුණාත්මක බව නිර්මාණය වීමේ පදනම කෙලසන්නේ ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය විනාශ කරනවා. ඉතින් එතකොට අර මහා මානව හිමිකම් මානව සදාචාරය පිළිබඳ උපදෙස් දෙන අය තමයි අර විදිහට ඒගොල්ලෝ බිලියන ගණනින් විනාශ කරන පොදු දේපල පොදු සම්පත්. එතකොට ඒව මේ අසරණයන්ට දෙන්න ඕන කියලා කතාවක් නැහැ. ඒවා ඒවා දකින්න සලස්සන්නේත් නැහැ. හැබැයි අපේ අසරණ මිනිස්සු කන බත්පත පෙන්නලා අර බුද්ධ පූජාව තියෙන එක මතු කරලා මේ gadol godwal වලට මෙච්චර පූජා කරලා එතකොට මේ කන්න නැති මිනිස්සුන්ට කන්න නැහැ. එතකොට ඒගොල්ලෝ අවුරුද්දකට සැරයක් ඒ විනාශ කරන පුලුස්සා දමන ධනය දුප්පතුන්ට බෙදා දෙන්නේ නැත්තේ ඇයි? එතකොට ඔය තරු පහේ හතේ සුවිසල් හෝටල් වල එක දවසකට විනාශ කරන ආහාර ප්‍රමාණය ඇයිද මේ කණ්ඩ නැති මිනිස්සුන්ට බෙදා දෙන්නේ නැත්තේ? එතකොට ඒව පිළිබඳ මොකුත් කතාවක් නැහැ. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ මේ අනුන්ගේ දේවල් ගැන හිතලා හිතනරක් කරගන්නට නෙමෙයි අපි ਵਿਚාරපූර්වක වෙන්නට ඕනේ. ලෝකෙ එහෙම තමයි ගමන් කරන්නේ. ඒ අනුසෝතගාමී ඒ එහෙම ගලාගෙන යනවා විනාශය කරා. හැබැයි අපි පටිසෝතගාමි වෙනකොට ඊට පස්සේ ඒකටත් චෝදනා කරනවා. ඒ ඒ ගමන වළක්වන්නට උත්සාහ කරනවා. ඒතර අපේ මනස තුල තියෙන කෙලෙස් අවුස්සන්නට උත්සාහ කරනවා. ඒතර අපි ਵਿਚාරපූර්වක නොවුනොත්, අපි ප්‍රත්‍යවේක්ෂණයෙන් යුක්ත නොවුනොත් අපටම තේරුම් ගන්න බෑ අන්තිමට අප විසින්ම කරන්නේ මොකක්ද කියලා. ඒ තේරුම් ගන්න බැරි වෙනකොට අර උගුල් වල අහු වෙනවා. මොකද ඒවා එන්නේ මේ මානව හිමිකම්, මානව සදාචාරයේ මේ අසරණයින්ට පිහිටවීම ඒ වගේ මෝහයෙන් තමයි ඒවා එන්නේ. ඇවිල්ලා අවසානයේ නැති කරන්නේ අර ගුණයට දහමට තියෙන නැඹුරුව, ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය, හාමුදුරු ඕනෑවට වඩා දේවල් මෙහෙම පරිහරණය කරන උඹලට තමයි නැත්තේ කියලා අර විදිහෙන් කුලප්පු කරනවා. එතකොට අර වෙළඳ උපාය මාර්ග තුලින් ඒගොල්ලන්ට අවශ්‍ය දේ විකුණා ගන්නට අපේ හැඟීම් අවුස්සලා කරන ඒ විනාශයම අර විදිහට ಗುಣධම් විනාශ කරන්නට එක් එක් සංවිධාන තුලින් ඒ වගේම අන්‍ය රටවල්, අන්‍ය ජාතීන්, අන්‍ය ආගමිකයන්, අන්‍ය සංවිධාන විසින් ඒවා ක්‍රියාත්මක කරනවා. එතකොට ප්‍රත්‍යවේක්ෂණය නොතිබුණොත් අපි බුද්ධ පූජාව තියන්නේ කුමක් සඳහාද? අපි කෑම කන්නේ කුමක් සඳහාද? අපි අසරණයාට ආහාර දෙන්නේ කුමක් සඳහාද? අපි හාමුදුරුවන්ට යමක් දෙන්නේ කුමක් සඳහා? මේවා ගැන ප්‍රත්‍යවේක්ෂණයක් නොතිබුණොත් ඒ හැම තැනකදීම අවිචාරවත්ව කටයුතු කරනවා. දැන් මේකෙන් අදහස් කරන්නේ තියෙන සියල්ලම බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕන කියන එක නෙමෙයි. මේකෙන් අදහස් කරන්නේ තියෙන සියල්ලම හාමුදුරුවන්ට දෙන්න ඕන කියන එක නෙමෙයි. හාමුදුරුවන්ට දෙනකොටත් අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ මේ අවශ්‍ය දෙයක්ද දෙන්නේ. ගෙනිහින් ගෙනිහින් අටපිරිකර ගොඩ ගන්න එක නෙමෙයි උන්වහන්සේට සුවසේ ගුණධම් වඩන්නට අවශ්‍ය දේ මොකක්ද? ඒක සොයා බලා පූජා කරන්න ඕනේ. ඒකයි ඥාන සංප්‍රයුක්ත පූජා. තර බුද්ධ පූජාවට පූජා කරනකොට කිරිපිඩු පාත්‍රා 100යි 200යි කියලා පූජා කරලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමාන හිටියා නම් උන්වහන්සේට වළඳන්න පුළුවන් ප්‍රමාණය කොතෙක්? එතකොට වර්ග වශයෙන් අපි ගොඩක් පූජා කරනවා නම් එක එක අර්ථයෙන් ඒක වෙනම කාරණයක්. නමුත් එකම වර්ගයෙන් අපිට පාත්‍ර 1000යි 100යි 1000යි එහෙම කියලා අපි පූජා කරනවා. එතන තියෙන්නේ අර අවශ්‍යතාවයේ හැඟීම කියන මේ දෙක වෙන් කරගන්න බැරි අවිචාරවත් බව. ඒ නිසා අපි බුද්ධ පූජාව තිබ්බත් අපි සංඝ පූජාව කළත් දුගී මගී යාචකාදීන්ට දුන්නත් තමන් අනුභව කළත් අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන මේ ප්‍රත්‍ය කුමක් සඳහාද මේ ආහාර මේ ඇඳුම් පැළඳුම් මේ නිවාස මේ බෙහෙත් මේවා මේ කුමක් සඳහාද දැන් බලන්න සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට ওই ඖෂධ වර්ග කියලා පූජා කරනවා අර එකට එකට එකට එකට දාලා දැන් ඖෂධ වට්ටි කියලා හදලා තියෙනවා එතකොට ඒවා මොනම කසායකවත් තියෙන ප්‍රමිතියකට නැහැ ඒ කසාය වට්ටෝරුවකට නෙමෙයි තියෙන තියෙන ඔක්කොම ලස්සනට එකට දාලා හදලා. එතකොට ඒක තම්බලා බොණ්ඩ ඕන වුණා තම්බණ්ඩුවක් ගන්න බෑ ඔක්කොම කලවම් වෙලා. එතකොට ඒක අර වට්ටියක දාලා උඩින් ලස්සනට වහලා මේක විචිත්‍රවත්ව හදලා මෙච්චරයි කියලා ගාන කිව්වෙන් පස්සේ ඒක අරගෙන ඇවිල්ලා පූජා කරනවා. ಔಷධ පූජා. ඒතර ඖෂධ පූජා කරන්නේ කුමක් සඳහාද? ඒ ඖෂධ පූජාවේ පරමාර්ථය මොකද්ද? මොකකටද මේක පූජා කරන්නේ? ඒතකොට අර වෙලෙන්දන්ගේ වෙලඳ ගැටවලට හසු වෙලා අපි මේ පූජාව කරනවා නම් අවසානයේ ඊට පස්සේ ඒවා ගොඩ ගැහෙනකොට ඒවා විනාශ වෙනකොට අනික් අතට අපිට කලකිරීමක් ඇති වෙනවා. අපි මේවා පූජා කළාට වැඩක් නැහැ. අර අටපිරිකර පූජා කිරීම මෙහෙමයි මෙහෙමයි කියලා අපි හිතාගෙන පූජා කළාට හාමුදුරුවන්ට ඒක වැඩක් නැත්නම් ඒක විනාශ වෙන්න පුළුවන්. එතකොට අපිට කලකිරීමක් ඇති වෙන අනෙක් අත. මේ සමස්ත පටලැවිලිම ඇති වෙන්නේ කුමක් නිසාද? ප්‍රත්‍යවේක්ෂණයක් නැති නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ අත්ති භික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා මහණෙනි ප්‍රත්‍යවේක්ෂණයෙන් ප්‍රත්‍යවේක්ෂා නුවණින් සති සම්පජඤ්ඤය අවදි කරලා විමසා බලලා දුරු කළ යුතු ආශ්‍රව ධර්ම කෙලස් ධර්ම පවතිනවා ඒ තමයි මේ සිව්පස පරිභෝජනයේ හෙවත් මූලික අවශ්‍යතා පරිහරණය කිරීම සම්බන්ධව අපි විමසා බැලිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. ඉතින් අද අපි ටිකක් වැඩිපුර වෙලා කාලය ගත්තා මේ කාරණේ පැහැදිලි කරගන්නට ඕන නිසා ඉතින් මම හිතනවා මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා එහෙමනම් අපි තව පැය භාගයක් විතර අපිට ඉතිරි වෙලා තියෙනවා. ඒ කාල පරිච්ඡේදය තුල අපි සාකච්ඡාව ආරම්භ කරමු.